මේ බිමට පාතබන මොහොත තුල ඉඳලා ඉපවණක් නෙමෙයි ඉන්න කලිනුත් තමයි මම ඕස්ට්‍රේලියාවේ මෙතෙක් ආගිය තැන් අතර මගේ ජීවිතේට මම තාමත්ම බලාපොරොත්තු සහගතව පාතකපු තැනක් මෙතන මම සෝම සාමණේරහන්සේට අප්‍රමාණ ආදරයක් ගෞරවයක් හිතේ තියෙන හින්දා උන්වහන්සේ පින්වත්නි වැඩ සිටිය මේ පූජනීය භූමිය මට තාමත්ම සතුටින් පාතබන්න ලැබීම ගැන මම සතුටු වෙනවා පමණක් නෙමෙයි පින්වත්නි මීට පෙර දේශනා සඳහා අපි පටිච්චසමුප්පාදයට උපකාරී වෙන දේශන බොහෝමයක් සාකච්ඡා කළත් අද දේශනාවට මම කල්පනා කළේ සෝම ස්වාමීන් වහන්සේ විසින් අපිට යම් කිසි අරමුණක් ලබා දුන්නා ඒ අරමුණු වලට උපකාරී වෙන මිනිසු අතර හරියට පිහිටලා නැති තවත් ඇතැම් දේවල් තියෙන නිසා එවැනි කීපයක් ස්වාමීන් වහන්සේටත් උපහාරයක් පිණිස කියා දිය යුතුයි කියලා. අද මම කල්පනා කළේ පින්වත්නි ඔබට වන්දනා කරන්න හැටි කියලා දෙන්න. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ශ්‍රද්ධාව දියුණු කර යුතුයි යම්කිසි කෙනෙක් ප්‍රඥාව දියුණු කරන ගමන්. එතකොට ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් එක්ක එකටම ආයුතු එකක්. ප්‍රඥාව දියුණු වෙනවත් එක්කම ශ්‍රද්ධාවත් දියුණු වෙන එකක්. ඒ ශ්‍රද්ධාව දියුණු වෙනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේව ඇසුරු කරන්නේ කෙසේද? ඒක හරියට දැනගත යුතුයි. ශිෂ්‍යම වර්තමාන. ඒකට හේතුව ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්වත්නි මිනිස්සු ගරු කරපු විදිහ, උන්වහන්සේට වන්දනාමාන කරපු විදිහ අද ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව අද අපිට තියෙන්නේ විහාරස්ථානෙට ගියාට පස්සේ ප්‍රතිමා වහන්සේ නම. එහෙමත් නැත්නම් චෛත්‍ය වහන්සේ නම. එහෙමත් නැත්නම් බෝධීන් වහන්සේ නම. එතකොට චෛත්‍ය වහන්සේ බෝධීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා සහ අපි තව මොන හරි දෙයක් වන්දනාමාන කිරීම සඳහා ලං කරගෙන තිබෙනවා නම් ඒ ආදී සියලු දේ අභියස අපි කොහොමද අර්ථවත් විදිහට අවබෝධයෙන් මේ කටයුතු කරන්න කියන එක ගැන දැනගත යුතුයි. ඔබ කියන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවත් එක්ක සම්බන්ධ දේශ ධර්මයක්. ඒතර මෙවැනි ධර්මයක් සහිත ශාසනයක සිමෙන්ති ගඩොල් ආදී දෙයින් නිර්මාණය කරන චෛත්‍යයකට වඳිනවා. එහෙම නැත්නම් වෘක්ෂ සහිතේ බෝධීන් වහන්සේට වන්දනාමාන කරන එක බෞද්ධයෙක් කලාට ඒක බෞද්ධයෙකුට ගැළපෙන දෙයක්ද? ගුටි ගන්න ප්‍රශ්නයක් ඇහුවා. හ්ම් ගස් ගල් වලට වදිනවා කියන එකනේ දැන් නිකන් කිව්ව බහුමේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා සෝම ස්වාමීන් වහන්සේ නිතර මතක් කරපු ගාතාවක් පින්වත්නි ඔය තමයි මිනිස්සු බය තැති ගැනීම ආවට පස්සේ ආරාම රුක්ක චෛත්‍ය කියන්නේ ගස්කල් පර්වත ඕන දෙයකට බැඳුම් පිදුම් කරනවා මොකක් හේතුවෙන්ද? අර බය තැති ගැනීමෙන් මිදෙන්න ඕනකම හින්දා. මේ ගාථාව අදාළ එතකොට කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඒතර උන්වහන්සේ විසින් මේ විදිහට වැඳුම් පිදුම් කරන එක බය තැති ගැනීම ඇති මිනිසු කළාට ඒ බය ඇති ගැනීම මිදෙන්න අවශ්‍ය නම් හැබැවින්ම කරන්න ඕනේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකමයි කියලා බුදු දේශනාවෙම පෙන්නලා දීලා තියෙනවා. එහෙම තියෙනකොට පින්වත්නි අපි මේ ගස්ගල් පර්වත විදිහට සෛත්‍ය වහන්සේලාට, බෝධින් වහන්සේලාට, බුදු පිළිම වහන්සේලාට වන්දනා කරන එක හරියද? ඒකයි මගේ ප්‍රශ්නේ. මොකද කියන්නේ? අනේ මේ ඕක අහගන්න මේ අපි ආවේ කියලා ගිහලා යන්න බහඳුයි. හ්ම්. මම හිතනවා මෙතන බොහෝ දුරේ ඉඳන් ආපු ඇත්තොත් ඉන්නවා. සිඩ්නි වලින් පවා පැමිණිච්ච පින්වතුන් ඉන්නවා. ඒ නිසා ඔබට මේ සාම්ප්‍රදායිකව ආපු චෛත්‍ය බෝධින් වහන්සේලා බැහැර කරන්න කියන එක කියන්න සූදානම් වෙනවා කියලා හිතන්න එපා. මා මේ කියන පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අවබෝධයෙන්ම සරණ යන ශාසනයකදී උන්වහන්සේ අපිට මේ වෘක්ෂ වහන්සේ ඊළඟට චෛත්‍ය වහන්සේ පිළිම වහන්සේලා සම්බන්ධව අනුදැනවදාලේ සාමාන්‍ය ලෝකයා බයට ගැනීම අභ්‍යාස ඒවා ළඟට ගිය මානසිකත්වයෙන් යන්න නෙමෙයි. ඒක හොඳට මතක තබා ගත යුතුයි. මොකටද මේ දේ කළේ කියන එක විමසලා දැන් එහෙනම් අපි කොහොමද මේ වන්දනා කරන ස්ථාන අවියස වන්දනාමාන කළයුත්තේ කියන එක දැනගන්නට ඕනෙමයි. මොකද මේ දේශනාව අහන මොහොතේ පස්සේ ඔබ මෙතන යම් කිසි වෙලාවක අපි දේශනේ අවසන් කරලා නවත් නැගිටිනවනේ. නැගිටතර පස්සේ මෙතනින් ඔබ සියලු දෙනාම ආයි ජීවිතේට චෛත්‍යයකට වඳින්න යන්නේ නැති අය නම් ආයි ජීවිතේට බෝධියකට වඳින්න යන්නේ නැති අය නම් ආයි ජීවිතේට බුදු පිළිමයකට වඳින්නේ නැති අය නම් මේ දේශනේ අවශ්‍යතාවයක් නැහැ මේ දෙසුමෙන් පක්ෂයව චෛත්‍යයකට වඳින අවස්ථා තියනවද නැද්ද තියෙනවා මේ දෙසුමෙන් පස්සේ බුදු පිළිමයකට වඳින අවස්ථා තියනවද නැද්ද තියෙනවා බෝධින් වහන්සේලාට වඳින අවස්ථා තියනවද නැද්ද තියෙනවා එහෙනම් ඔබට මේ දේශනේ අවශ්‍ය වෙනවා නිසා හොඳින් අහන්න මම මේ කියන දේ. බෝධිය චෛත්‍ය බුදු පිළිමය. අපිට පින්වත්නි මොකටද බුදුරජාණන් වහන්සේ අන්දර වදාළේ කියන දේ සඳහන් වෙන්නේ කුද්දක නිකායේ කියන්නේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ තියෙනවා ජාතක පාළියේ කාලිංග බෝධි ජාතකය කියලා ජාතකයක්. ආන්ගේ කාලිංග බෝධි ජාතකයේ නිදානේ තමයි පින්වත්නි මේකේ ගැන සම්පූර්ණ විස්තරය තියෙන්නේ. එහෙනම් අපි ඒකත් එක්ක අද දේශනේ සාකච්ඡා කරමු. ඔබ බොහෝ විට මේ සිද්ධිය දන්නවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ධර්ම දේශනා කරමින් චාරිකාවේ වඩින ඕනතර ජේතවනේ වැඩෙයිදී උන්වහන්සේ ගම් දනව සිසාරා වඩිනවා. ඒ වඩිද්දී පින්වත්නි ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න මිනිස්සු ජේතවනේට එනකොට හැම අවස්ථාවෙම උන්වහන්සේ ජේතවනේ වැඩ ඉන්නවද? නැහැ. භාග්‍යතුන් වහන්සේ සමහර වෙලාවට දාන වලට ධර්ම දේශන වලට ජේතවනෙන් බැහැරට වැඩි අවස්ථාවල මිනිස්සු ආවම ඒ මිනිසුන්ට පින්වත්නි බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනා කරන්න හිත දැන් අවස්ථාව නැතිවීමත් එක්ක අනේ අපිට බුදුරජාණන් වහන්සේට වඳින්න බැරි වුණානේ කියලා හිතනකොට ඒගොල්ලන්ට දැනෙන සෑහෙන සංවේගය. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට පින්වත්නි මල් අරගෙන නම් මිනිස්සු. නාසි ජීවමාන වෙති. භාග්‍යතුන් වහන්සේට ජීවමානව ඉදිත් මල් ගෙනාවා කියන එක අපිට මහා රුමයක් නෙමෙයි. ඒ එහෙම කියන්නේ. අපිට ජීවමානව ඉදි මල් දෙන්නේ නැද්ද? හ්ම්? මල් දෙනවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට වර්තමානයේ සකස් වෙලා තියෙන රෝහලට ලෙඩ බලන් යනකොටත් මල් පොකුරු අරන් යන ක්‍රමය. දැකලා තියෙනවා. උපන් දිනේට මොනවද ගේන ගොඩක් ලාට මල්. දේශපාලකයෙකුට රැස්වීමේදී මොනවද පිළිගන්නන්නේ? මාලා හදපු මල්. මේ වගේ මල් දෙන ඕන තරම් ජීවමාන වෙති. ඊළඟට අප්‍රේල් නේ පෙබරවාරි 14 නේ එදාට දෙන්නේ නැද්ද මල් මොන මල්ද ඈ ඔබ hina වෙන්න දෙයක් කිව්වේ නෑ මම රස මල් දෙන්නේ එතකොට එහෙනම් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට පින්වත් නේ ඔගොල්ලෝ ඒ ජීවමාන විද්‍ය ඔයගලට මල් හම්බෙලා තියෙනවද නැද්ද ඈ මම අත උස්සන්නේ කියලා කියන්නේ නෑ නමුත් ඔය බොහෝ දෙනෙකුටත් එහෙනම් මල් හම්බෙලා තියෙනවා. එහෙම ලැබුණා නම් ඔබ තේරුම් ගන්න මේසා ලෝකෙට හිතසුව පිණිස පහළ වෙලා ආශ්චර්යමත් විදිහට මිනිසුන්ට පිහිට සලසපු බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී උන්වහන්සේට මිනිස්සු මල් ගෙනත් දුන්නේ නැහැ කියලා ඔබ හිතන්නේ. උන්වහන්සේට ඕන තරම් මිනිස්සු මල් ගෙනාවා. මොකද කෝටි 7කට වැඩි පිරිසක් සැවැත් නුවර විතරක් හිටියා. අදටත් මේ ප්‍රාන්තවල එහෙම කෝටි ගණන් ඉන්නවා. එතකොට එයාලා අතරින් කොච්චරනම් පිරිසක් ජේතවනයේට භාග්‍යතුන් වහන්සේ නැති අවස්ථාවල එනවා ඇතිද කියලා මම හිතන්නේ. එහෙමනම් උන්වහන්සේ නැති වෙලාවට මේ මිනිස්සු අර මල් අරගෙන ආයෙත් හැරිලා යනවාද? ගොඩක් අය කලේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟ කුටියේ පඩිය ළඟ මල් ටික පූජා කරලා යනවා. නමුත් හිතේ සතුටක් නැහැ. මේක දැක්කා අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා මොකද කළේ? ආනන්ද සාමණේරයන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ දෙසා මල් අරගෙන ආවට පස්සේ උන්වහන්සේ නැතිනම් මිනිස්සුන්ට මේ මල් ටික පූජා කරගන්න තැනකුත් නැහැ මිනිස්සුගේ හිතේ සතුටකුත් නැහැ බැරිද බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන්න සුදුසු තැනක් කොහේ හරි පිළිල කරන්න. ඔක තමයි අවශ්‍යතාවය හැටියට පැන නැගුණේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය ගැන බුදුරජාණන් වහන්සේක විමසුවා. භාග්‍යවතුන් වහන්සේ අන්නේ වෙලාවේ තමයි තින්වත්නේ අතීත බුදුවරුන්ගේ තිබුණු වැඩපිළිවෙලක් නිසා ආනන්ද සනසට වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ යම් තැනක ජීවමානව ඉන්නවා කියන හැඟීම ඇති කරවන්න පුළුවන් ආකාරයට තැන් තුනක් අනුදැනව දාරන්න පුළුවන් කියලා. මොනවාද තැන් තුන? දැන් මේ කාලික බෝධි ජාතකයට අදාළව තමයි මේ කාරණේ තියෙන්නේ උඩට. මොනවාද තැන් තුන? චෛත්‍ය වහන්සේ. බෝධීන් වහන්සේ. බුදු පිළිම වහන්සේ. එහෙමද? නෑ. ශාරීරික චෛත්‍ය උද්දේශික චෛත්‍ය මේ පාරිභෝගික චෛත්‍ය තුන්වෙනියට උද්දේශික චෛත්‍ය මම අර අරින්ම වෙන තුනක් කියලා. ඒ කියන්නේ චෛත්‍ය බෝධිය බුදු පිළිමේක කියලා අහලා එහෙම කියපින්වත්නේ. මේ තුන හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ චෛත්‍යයි බෝධියයි බුදු පිළිමේයි කියලා හිතාගන්න එපා. ශාරීරික චෛත්‍යයි පාරිභෝගික චෛත්‍යයි උද්දේශික චෛත්‍යයි විදිහට මතක තියාගන්න. ඇයි එහෙම කියන්නේ? ඔය තුනේ ශාරීරික චෛත්‍යයේ මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අස්ති ධාතු. යම්කිසි තැනක තැන්පත් කරලා වන්දනා කරනවා. ඒක තමයි පළවෙනි වටිනාම චෛත්‍යය. බුදු කෙනෙක්ව නියෝජනය කරන්න පුළුවන් කිව්ව එතන. බුදු කෙනෙක් ඇතත් නැතත්. ඊළඟ දෙවෙනි එක තමයි පාරිභෝගික චෛත්‍යය. මොකද පාරිභෝගික චෛත්‍යය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල්. උන්වහන්සේ මොන හරි චූටි හරි දෙයක් පාවිච්චි කරා නම් දැන් අපි හිතමු මම මේ වැඩි වෙලාවේ මේ පුටුව පාවිච්චි කරන්නේ ඊට පස්සේ ගිලම්පසේ කොහෙන්දොත් මේ කෝපය පාවිච්චි කරනවා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න පින්වත්නි. යම්කිසි ගලක් මත උන්වහන්සේ වැඩ හිටියනම් වාඩි වුණා ඒ වැඩ සිටිය ගලපවා පාරිභෝගික වෙනවද නැද්ද? පාරිභෝගික වෙනවා. අන්නේ පරිහරණය කරපු යමක් ඇද්දේ සියල්ලම පාරිභෝගික චෛත්‍ය බුදුරජාණන් වහන්සේ නැති විට උන්වහන්සේව නියෝජනය කිරීම සඳහා එය ප්‍රමාණවත්. ඒ තමයි දෙවෙනි. අගයෙන් තියෙන තැන. තුන්වෙනි අගය මොකද්ද? උද්දේශික චෛත්‍ය. උද්දේශික කියේ බුදුරජාණන් වහන්සේ උද්දේශාව යමක් වෙන් කරනවා. කියන්නේ උන්වහන්සේ පරිහරණය කරලා නැහැ. යමක් උන්වහන්සේ උද්දේශා මේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කියලා වෙන් කරනවා. කවුරු හරි කෙනෙක් වැලි ගොඩක් වෙන් කරලා තියනවා නම් මේ බුදුරජාණන් වහන්සේ උද්දේශා කියලා ඒක උද්දේශිකද නැද්ද? උද්දේශික. වැලිගොඩ කියලා මම කිව්වේ අතීතයේ එක්තරා නාරද කියලා තවුසෙක් වැලිගොඩකට වැදලා තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන සිත ඇති කරගෙන. එයාට බොහෝ කාලෙ දෙව්ලොවත් සැප විඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පුලින තූපිය කියලා පැවිදි වෙලා රහත් වෙන්නත් පින උපකාරී වුණා. අර වැලිගොඩට වැඳපු පින. එතකොට මේ වැලිගොඩ උද්දේශිකද නැද්ද? ಉದ್ದೇಶಿತ. ඔන්න ඔය තැන් තුනම බුදුරජාණන් වහන්සේව ජීවමානව ඉන්නවා කියන හැඟීමෙන් වන්දනාමාන කරන්න පුළුවන් තැන් තුනක් කියනවා. එතකොට අපිට ඉන්න එතෙන්දි වෙන්නේ එකම එක දෙයයි. මෙතෙන්ට ගියාට පස්සේ බුදු කෙනෙක් දැන් මෙතන ඉන්නවා කියන හැඟීම ඇති කරන්න තමයි ওই තැන් තුන අනුතනම දාන්නේ. එතකොට අර මල් ටික පූජා කරන්න එන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ නැති වුණත් වඳින්න දෙයක් තැනක් තියනවද නැද්ද? තියෙනවා. නමුත් මේ වර්ණි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද සංඝට ආනන්ද තථාගතයන් වහන්සේ ජීවමාන විදි ශාරීරික චෛත්‍ය හදන්න බෑ. ඇයි? ශරීරයේ අස්ති ධාතු ගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද උද්දේශිකං අවත්තුකං මමායන මත්මේව හොති උද්දේශික චෛත්‍යය උදෙසා හදනවා කියලා කිව්ව දෙයට වෙන්නේ මොකද්ද? අවත්තුකම් වස්තු නැහැ. වස්තු නැහැ කියුවේ පින්වත්නි ශරීරයේ තුල හෝ පරිහරණය කරපු හෝ කියලා විශේෂ මහා පූජනීය වස්තුවක් නැහැ. මමායනමත්ම මේ හොති. මමායන මාත්‍රයක් ඇති කරගෙනයි කිව්වා. ඒ උද්දේශික වස්තුවට වඳින්න තියෙන්නේ. දැන් මමායන මාත්‍රි කියන්නේ දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන හිත ඇති වෙනවනම් අන්න මමායන මාත්‍රි. ඒකට දැන් ඔබ දන්නවා අපේ රටේ අපි හිතමු ප්‍රේමදාස මහත්තයාගේ පිළිම නැද්ද පාරවල තියනවද නැද්ද? මේ ප්‍රේමදාස මහත්තයාගේ පිළිමයක් දැක්කට පස්සේ ඔබට මේ ඉන්නේ විජේ කුමාරතුංග මහත්තයා කියලා හිතනවද? නෑ නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා හිතනවද? නෑ. මොකද මතක් වෙන්නේ? මේ ඉන්නේ ප්‍රේමදාස මහත්තයා. අන්න එතකොට පින්වත්නි එතනදී සිමෙන්ති කතාවක්වත් කිසි දෙයක් අපේ ඔළුවට ආවේ නෑ. අපේ ඔළුවට ආවේ මොකද්ද? ප්‍රේමදාස මහත්තයා කියන්නේ. මොකද එතන ප්‍රේමදාස මහත්තයාගේ මයිල්දරක්වත් තියෙනවද? නෑ. එතන තියෙන්නේ සිමෙන්ති ගොඩක් පිළිමයක් විතරයි. එහෙනම් පැහැදිලිව ඒ තුල ප්‍රේමදාස මහත්තයාගේ යම් වස්තුවක් ඇතත් නැතත් මම ආයන මාත්‍රය ඇති කරන්න ශක්තියක් තියෙනවද නැද්ද? එතුමා කියන හිත ඇති කිරීමේ ශක්තියක් තියෙනවා නම් ආන් එවැනි දෙයක තමයි කව මම ආයන මාත්‍රය ඇති කරගන්න පුළුවන් නම් යම් කිසි දෙයක් එක්ක Tamanට එය උද්දේශික වස්තුවක් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි ආනන්ද තථාගතයන් වහන්සේ ජීවමානව ඇතත් පිරිනිවන් පෑවා මහා බෝධිය නම් හැමදාමත් වැඳුම් පිදුම් කරන්න පුළුවන්. ඔන්න ඔය වචනයට තමයි පින්වත්නි, මේ බුදු වදනට තමයි ආනන්ද හාමුදුරුව සංවිධානය කරලා ආනන්ද බෝධි රෝපණය කළේ ජේතවනාරාම. අදට ආනන්ද බෝධීන් වහන්සේ වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන්න මේ බුද්ධ ශාසනයේ මුල්ම අපිට ලැබිච්ච වස්තුව. ආනන්ද බෝධි. එදා ඉඳලා ඔය කියපු බුදු වදන නියෝජනය කරගෙන අනුගමනය කරමින් අපි අදට මේ මගේ සමීපයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ ඇතුළු කොට සියලුම චෛත්‍ය බෝධි බුදු පිළිම ආදී ඔය සියලු වඳින පුදන තැන් අපි නිර්මාණය කරගන්නවා මම මේ කිව්වේ ඔබට මේ සියලු වන්දනා කරන තැන් ඇති වෙන්න මූලික වෙච්ච හේතුව. ඔන්නෝයි හේතුව මත පිහිටලා තමයි මොකටද චෛත්‍ය? මොකටද බෝධිය? මොකටද බුදු පිළිමය කියන එක තීරණය කරන්න ඕන. මම එහෙම කියන්නේ ඇයි? චෛත්‍යයක් ළඟට ගියාට පස්සේ පින්වත්නි අපිට හිතක් දෙනවා නම් මේ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා අන්න අරමුණ මත අපි පිටලා හරියට වැඩේ කරනවා. නමුත් චෛත්‍යයක් ළඟට ගියාට පස්සේ ගොඩාක් වෙලාවට ඔබට මොකක්ද ඇති වෙන සිතුවිල්ල? මේක චෛත්‍යයක්. එහෙම නේද හිතෙන්නේ? චෛත්‍යයක් ළඟට ගියාට පස්සේ මේක චෛත්‍යයක් කියන හිත නෙමෙයි එන්න ඕන. හ්ම්? ගලක් ළඟට ගියාට පස්සේ මේක ගලක් කියලා හිතනවා වගේ නෙමෙයි. ඒකට යමක් නියෝජනය කරන්න තියෙනවා නම් එතෙන්ට ආවට පස්සේ නියෝජනය කරන දේ මතක් වෙනව නැද නැද්ද? මතක් වෙනවනේ. අපි හිතමු පින්වත්නි අපිට මහින්ද රාජපක්ෂ මහත්තයාව නියෝජනය කරන්න කවුරු හරි ඇමති කෙනෙක් වෙවුවා කියලා මේ රටට. එතකොට රාජ්‍ය තාන්ත්‍රික වැඩ කටයුත්තකට එතකොට ඒ කෙනා ඇවිල්ලා මේ වැඩ කටයුතු සියල්ල කරගෙන යනකොට මෙහි ඉන්න දේශපාලක නියෝජිතයන්ගේ ඔළුවේ තියෙන මේ මහින්ද රාජපක්ෂව නියෝජනය කරන කෙනා කියලා මිසක් මේ ආපු කෙනාගේ නම් ගම් ඒව වැඩක් තියනවද? ආව කෙනාගේ වයස කීයද ආදී එයාගේ පෞල් විස්තර මොනවද? ඕව හොයන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ආපු කෙනා මහින්ද රාජපක්ෂ විසින් කළ යුතු දේ තමයි නියෝජනය කරන්නේ. ඔබට මම කියන එක තේරෙනවද? එහෙනම් පින්වත්නි චෛත්‍යයක් ළඟට ගියාට පස්සේ මේකේ උස කොච්චරද ඊළඟට මේක හැදුවේ කවුද හැදුවේ කවුද කියන එක ඉතිහාසයේ සොයලා විෂයක් හැටියට දැනගන්න ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ වන්දනා කරන්න ගියත් මොහොතේදී අපිට හදපු කෙනා සොයමින් අලුත් වැඩියා කරපු අවස්ථා සොයමින් දිගපවල සොයමින් ඊට පස්සේ සෑය හැඩේ බුබ්බුලාකාරද ගටිකාරද ගත් නේද? එතන අපිට ධාන්‍යාකාර ඔය කියන හැඩ සොයමින් ඕගිය දේවල් කරමින් චෛත්‍යයට වදිනවා නම් බුදුරජාණන් වහන්සේ අපිට අනුදැන වදාළ අරමුණින් යම් ඈත්වීමක් තියෙනවා. සෑයක් ළඟට ගියාට පස්සේ ඇති වෙනවනේ එකම එක සිතුවිල්ල. මොකද්ද එකම එක සිතුවිල්ල? මෙතන මේ වැඩ ඉන්නේ ජීවමාන බුදුරජාණන් ඔන්න සිතුවිල්ල ඇති වෙනවා. ඔබට සෑයක් ළඟට දැන් යම් මොහොතක මින් මතුවට මම කියන්නේ අඩිය තියෙනකොටම මේ ඇත්තටම මෙතෙන්ට ජීවමාන බුදුරජාණන් වැඩම කරලා කියලා සිතක් ඇති වෙනවා නම් අන්න ඔබේ සිතේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන සෑය. ඒකයි කරන්න ඕනේ තෙන්නේ. එතකොට ඔබට වදිනකොට චෛත්‍යයකට වදිනවා කියන සිත නෙමෙයි ඇති වෙනවනේ මොකද ඇති වෙනවනේ? මම මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට වඳිනවා. අන්නේ සිත ඇති වෙනවා. ඒ නියෝජනය ඔබේ සිතේ තියෙනවා නම් එතකොට එතන හරියට පිළ රැස් වෙනවා සිංහාදී. දැන් ඔය ඔබ ලංකාවට ගියාට පස්සේ වන්දනා ගමන් බොහෝ විට යවෙනව නෙමෙයි. සෝමාවතී පැත්තේ එහෙම ගියාද? බලන්න සෝමාවතී ගියාට උසන්නේ තාම සෝමාවතී ඉඳලා නැති අය තුසන්නේ කීප පිරිසක් ඉන්නවා. ඒ අය බොහෝ විට බේරුණා. මොකද එහෙම කියන්නේ? පින්වත්නි කියන්න මට සෝමාවති සෑයේ වැඩ ඉන්න ධාතුන් වහන්සේ මොන ධාතුන් වහන්සේද? ලලාට ධාතුන් වහන්සේ නම. දන්ත ධාතුන් වහන්සේ. අපේ රටේ දෙනමක් වැඩ ඉන්නවා. සෙන්කඩගල වැඩ ඉන්නේ වාම දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ තමයි සෝමාවතිය වැඩ ඉන්නේ. ඒකකට පින්වත්නි එහෙනම් බුදුරජාණන් වහන්සේ බුදුමෝවි වදාළ හැම දහම් පදයක්ම ওই සෑය ඇතුලේ වැඩ සිටින ධාතුන් වහන්සේ ස්පර්ශ කරලා තියෙනවද නැද්ද? අපි යම් සූත්‍රයක් කියලා දෙයක් ඉගෙන ගන්න හැම සූත්‍රයක්ම අර ධාතුන් වහන්සේලා ස්පර්ශ කරලා තියෙනවා. ඒතර අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම ඇති කරගන්න බැරි වෙයි තැන්වලදී පුළුවන්. නමුත් සෝමාවතිය ගියාට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සීත් මන් නම් දන්නේ කී කී දෙනට ඇති වෙනවද ඇති කරනවද කියලා. මොකද හේතුව මට ඔතන එක්තරා පින්කමක් සංවිධානය කරලා නිදාවේ නාමල් රාජපක්ෂ මහත්තයයි බොහෝ දෙනෙක් සහභාගී වෙන ලොකු වැඩසටහන. ඉතින් සෑහෙන පිරිස සහභාගී වෙලා තියෙනවා. සහභාගී වුණා. මොකද ධර්ම දේශනාවකට ආරාධනා කරලා පින්වත්නි ගිහිල්ලා මම අර මුලින් පොඩ්ඩක් වටපිටේ බැලුවා තියෙන ලස්සන ෆොටෝ කෙනෙක් ගහලා තියෙනවා. ගියා දැකලා ඇති. රැස් විඳිච්ච නයි ආපුවා. ඇප්පටවපුව ගොඩාක් කියලා තිබුණා නේද? තියෙනවා. එතන තීච්ඡ ප්‍රාතිහාර විශේෂ දේවල්. මම මේවා බලනකොට මම කල්පනා කළා දැන් හැමතැනම මේ හුවා දක්වන ගොඩාක් උත්සාහ කරන්නේ මෙතන ප්‍රාතිහාර්ය සිද්ධ වෙන තැන. ආන්ගේ බව වෙන්න. පිල්ලෑවේ බෙල්ලන් ඔය විල එකේ කියේ විශ්වතර ප්‍රාතිහාර්ය බලය හදලා ඒවට යවනවා. ඒ වගේ දැන් මේ සෝමාවතියට එතකොට එන්න උත්සාහ කරන්නේ විශාල පිරිසක් ඒ මේ හැඟීම හදන්නේ අනාගතේ මොන අදහසින්ද? දකුණු දළදා වහන්සේ බලන්න යනවා කියන හැඟීමට වඩා රැස් ටික බලන්නයි අර දේවතායෙලි බලන්න සුදුවත් පැටව නාගයෝ බලන්න මේ වගේ දේ දකීමේ ආසාවකින් තමයි මෙතනට එකතු කරවන්නේ. ඒ සඳහා ලොකු උත්සාහයක් ඒ අවට ඡායාරූප ආදී දැන්වීම් ප්‍රදර්ශනය කරමින් කරලා තියෙනවා. මේක දැක්කට පස්සේ මම කල්පනා කළා හින්දු ආගම තුලත් පින්වත්නි ඔයගේ ප්‍රාතිහාර්ය දේවල් මේ හින්දු ආගම වැනි බොහෝ ආගම් තුල සිට වෙනෝක නේද? ඒතකොට මේ ප්‍රාතිහාර්යයට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුල අග්‍ර කරලා අපිට පෙන්වයි කියලා මම කල්පනා කරාම මට එවෙලෙම තේරුණා හා එහෙනම් මම මෙහි ආවේ මේ මේ දේශනේ කරන්න තමයි කියලා මට කලියුත් දේශනේ තොලුවට ආවා. මොකද පින්වත්නි කේවට්ට කියලා බමුණෙක් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ ගමට දෙන්න කිව්වා හොඳට 이르දි පාන්න පුළුවන් රහතන් වහන්සේනවා. බුදුරජාණන් වහන්සේ බලේ මොකටද? කිව්වා ස්වාමීනි එතකොට උන්වහන්සේ ඇවිල්ලා අපේ ගමේ 이르දි ප්‍රාතිහාර්ය පානකොට මිනිස්සු පහදී නැත්තම් අපේ මිනිස්සු පොඩ්ඩක්වත් ශ්‍රද්ධාවට ඉන්නේ නැහැ කිව්වා. ඊර්ති පෙන්වන්නේ නැතුව. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ශ්‍රද්ධාවට එන්නේ නැති මිනිසුන් ඊර්ති ප්‍රාතිහාරය නොඑක් ප්‍රාතිහාරය පෙන්වන ශ්‍රද්ධාවට ගන්න ක්‍රමයක් මගේ ශාසනයේ නැහැ කිව්වා. ඒක තියෙනවා කියවට සූත්‍රය. ඒතර පින්වත්නි, නාන්සේ වදාළා මේ තථාගතයන් වහන්සේ අනුගමනය කරන ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. ශ්‍රද්ධාවට ගන්න ප්‍රාතිහාර්යයක් එක වර්ගයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ අනුගමනය කරන ක්‍රම තුන මොකක්ද? ඊර්ති ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය, අනුශාසන ප්‍රාතිහාර්ය. ඊර්ති ප්‍රාතිහාර්ය කියන්නේ අහසින් යන ආදී ඊර්ති පෙන්වන එක. ආදේශන ප්‍රාතිහාර්ය කියන්නේ අනුන්ගේ හිත බලලා, ඒ කියන්නේ දැන් කෙලින්ම මේ කෙනාගේ හිත බලලා ඔයා මෙහෙම දැන් හිතනව නේද කියලා අහලා හා හා ඔහොම හිතන්න එපා. ඔක අකුසල වෙන්න පිළිවිලක් මේ ක්‍රමයට හිතන්න කියලා. ඔන්න එයාගේ හිත බලබලා කියන. එතකොට දැන් අර කෙනා හරි බයෙන්ම හික්මෙනවද නැද්ද? හික්මෙනවා. ඒක ආදේශන ප්‍රාතිහාරය. අනුශාසන ප්‍රාතිහාරය කියන්නේ මේ ක්‍රමයට මේ ධර්ම දේශනා කරන එක. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී පින්වත්නි බදාලා ඊරිති ප්‍රාතිහාරයයි ආදේශන ප්‍රාතිහාරයයි දෙකටම මම තැන දෙන්නේ නැහැ කියලා. මම අනුමත කරන්නේ අනුශාසනා ප්‍රාතිහාරය විතරයි කියලා. ඒ නිසා ඔබේ ගමට කවුරු හරි එවනවා නම් අනුශාසනා පිණිස එවනවා මිසක් ඉරිදි පෙන්නන්න මම එවන්නේ නැහැ කිව්වා. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයේ පින්වත්නි. යම් කිසි කෙනෙකුට පැහැදීමක් ඇති කරනවා නම් ඇති කරවන්න ඕනේ මැජික් පෙන්නලද නැත්නම් අනුශාසනාවෙන්. අවබෝධයෙන් පිණිස අනුශාසනාව. නැත්නම් මේ සායිබබලව කියනවනේ. සායිබබා අනුගමනය කරපු වැඩ පිළිවෙල ඒකට සෝමාවතීත් අරගෙන යනවනේ. දැන් අපි දන්නවා පින්වත්නි සෝමාවතියට බොහෝ දෙනා කැමරා අරගෙන ගිහිල්ලා ඇතැම්ම අය අපි දැකලා තියෙනවා මේ වන්දනා කර කර ඉන්න අතරේ ෆොටෝ ගන්න. මගේ ඇස් දෙකෙන් මම තරම් දැකලා තියෙනවා. වැඳ වැඳ ඉන්න අතරේ මොකද හේතුව ඒ අතර රැස් විහිදුනොත් එහෙම ඒක විශ්වනානේ. ඒ නිසා. ඉතින් වටේ කැරකි කැරකි ෆොටෝ ගන්න අපි දැකලා තියෙනවා. මේ ආසාව මොකටද? Tamange කැමරාවක් එක්ක කොහොම හරි රැස් ටික වද්ද ගන්න. මොකද රැෂ් වෙන තැන් වල දැන් වදින්න නැති හින්දා ඒතර මෙතෙන්ට ඇවිල්ලා තියෙනම රැස් බලන්නද නැද්ද රැස් බලන්න ගෙදර සමහරලාට නෝනාගෙන් රැස් බලනවා මහත්තයාගෙන් රැස් බලනවා දැන් මෙහි ඇවිල්ලා බුදු රැස් බලන්න ඔන්න කැමරාව ගෙනල්ලා දැන් ඔය විදිහට කටයුතු කරනවා ඊළඟට දේවතායලි දේවතායලි විතරක් නෙමෙයි සුදු ඇත් පැටව ආදී දිව්‍යමය ඇතුන් දිව්‍යමය නාගයන් ඒ ෆොටෝ වලට දැන් වදින එක බලාපොරොත්තු වෙන තමයි මේ ඔක්කොම ටික කරන්න කරකි කරකි. يعني වෙන කිසි තැනකට වඩා පින්වත්නි ඒ වගේ තැන්වලදී මේගොල්ලන්ගේ කැමරාවේ ෆොටෝ වදිනවා වැඩි. ඉතින් මේක මම කියන්නේ ඔබට හිතේ මේක චූටි දෙයක් කියලා. මේක චූටි දෙයක් නෙමෙයි. ඒක කියන්නේ හේතුවක් ඇතුව. දැන් ඔබ අහලා තියෙනවා සූත්‍ර දේශනා තුළ අපි ගමු මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය. ඒත් ඒ වගේ දේශන තුල නැද්ද ජේතවනං ඕපාසෙත්වා කියලා වචනය. මොකද මුළු දෙව්රමම බබළුවාගෙන ඒ දෙවියන් ඇවිල්ලා තියෙනවා. ඒතර සාමාන්‍ය දෙවි දැන් මහා මංගල සූත්‍රය ඇහුවේ මහා ප්‍රසිද්ධ දෙවි කෙනෙක් නෙමෙයි පින්වත්. නමක්වත් සඳහන් වෙන්නේ නැහැ. එක්තරා දෙවි කෙනෙක් කියලා කියන්නේ. එතකොට නමක් සඳහන් වෙන්නේ නැති යම්කිසි සාමාන්‍ය දෙවි කෙනෙක් ඇවිල්ලා ජේතවනාරාමේ බබළුවනවා සූර්යාලෝකයක් වගේ එතකොට අපිට මේ කැමරාව වදින පුංචි එළියට වඩා අපි එදා හිටියනම් අපිට මහා මැජික් එකක් වෙන්නේ නැද්ද අර දෙවුරමක් බබළුවාගෙන එන දෙවරු එහෙනම් අපි ජේතවනාරාමේ පැත්තේ හිටියනම් යන්නේ දවල්ටද රැටද ඈ මොකද ඔය විදිහට මේ කැමරා අරන් ගිහලා ඔච්චර චෛත්‍ය වැඩේ කරගෙන කරගෙන ඔය වැඩේ කරනවා නම් අපිට තේරෙනවා දෙවියන් බැලීමේ කොච්චර ආසාවක් දේවතාවයන් බැලීමේ කොච්චර ආසාවක් තියෙනවද කියලා. මේ කියන්නේ මේ වගේ දේවතාවයන් බොරු කියලා නෙමෙයි. හොඳේ. ওই සුදු වැට්ටට වෙන්නේ නැහැ කියලා නෙමෙයි. ඒතර ඒ දේ සෙවීම සඳහා මේ යන ගමනේදී අපිට එක දෙයක් තේරෙනවා. ජේතවනාරාම පැත්තේ කියනනම් ජේතවනයේ යන්නේ බුදුරජාණන් වහන්සේ බලන්න නෙමෙයි කව බලන්න. දේව බලන්න. සිද්ධියක් තියෙනවා පින්වත්නි ඔය දඹදිව බුද්ධගයාව වන්දනා කරන්න බුද්ධගයාව බලන්න දවසක් ඓශ්වර්ය රාය ඇවිල්ලා තියෙනවා. හ්ම් ෂාරුක් ඛාන් දවසක් ඇවිල්ලා තියෙනවා. ඔය ඓශ්වර්ය ආපු දවසේ අපිට එක සිද්ධියක් ආරංචි වුණා. ඓශ්වර්ය ආවා කියන එක පුංචි ආරංචියක 3000ක් විතර එකපාර එතන සෙනඟ පිළිනා. 3000 හිතා ගන්න බැලු පලාතම දැන් සෙනගෙන් පිරিলা. එතකොට පින්වත්නි මොකද මෙතන උනේ ඒ 3000ේ බෝධිය බලන්නද? නැහැ. බුද්ධගයාවේ බෝධිය බලන්න 3000 වෙන්නේ 3000 එක්කෙනෙකුගේ තරමුණ නැහැ. ඒ කියන්නේ ඓශ්වර්ය බැලීම සඳහා එතෙන්ට එකතු වෙච්ච කිසිවෙකුගේ අදහස නැහැ බෝධිය බලන්න. ඒ සියලු දෙනාගේ අදහස මොකක්ද? ඓශ්වර්ය බලන්න. ඒතර ඓශ්වර්යාව බෝධිය බලන්න 3000ක් ආවා ආශ්චර්ය බලන්න. දැන් සෝමාවතී අපේ කතන්දරේ ගත්තට පස්සේ දෙයියෝ වෙනවා බුදුරජාණන් වහන්සේ බලන්න අපි යනවා දෙයියෝ බලන්න. ඒ වගේ නෙවෙයි නේද? එහෙනම් පින්වත්නි එතනට ගියාට පස්සේ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීමක් එතකොට අපි තුල ඇවිල්ලාද? ආන්නේ හිතන්න. ඔය දෙයියෝ බලන්න මළුව වටේ කැමරාව අරගෙන කැරකි කර කියන අය තුල ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීමක් තියනවද? හොඳයි ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම තිබ්බනම් පින්වත්නි වැඳ වැඳ ඉන්න ගම පොටව ගහයිද? ඒ කියන්නේ ඔබ හිතන්නේ මෙතන දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙනම් උන්වහන්සේගේ ඇඟ වටේ කර කර ගහයිද පොටව? නෑ නෙමෙයි. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම නැත්නම් අපිට භාග්‍යතුන් වහන්සේ වැඳුම් පිදුම් කරන්න මේ ලබා දුන් ස්ථානයන්හි සැබෑ අරමුණින් අපි බැහැර වෙලාද නැහැ? බැහැර වුණා කියන්නේ අපි කිසිම අර්ථයක් නැතුව යොහේ යන්නේ. එහෙනම් පින්වත්නි අච්චර දුරක් ඔබ ගෙවාගෙන යන්නේ සැබෑ අර්ථයක් ඇතුව නම් ඒ අර්ථය සලස ගන්න ඔබ කළ යුතු එකම දේ තමයි. ගියාට පස්සේ ඇති කරගන්න හැඟීම මොකක්ද එහෙනම්? මේ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඕනම සෑයක් ළඟට ගියාට පස්සේ ඒ අදහස ඇති කරගන්න. මම සමහර වෙලාවට දැන් ඔය ලෝමැලි සෑය ඈතෙන් යනකොටම පේනවනේ. අපි සමහර ලාවට සමි කිට්ටුව තැනක නවාතැන් ගත්තොත් අපි පයින් යනවා නම් වාහනික ගියත් අපිට පේනවා ඈත තියෙනවා. එතකොට දැන් පයින් යනවා කියලා ඔබ හිතන්නේ. කොහොමද සෑ මළුවට ඔබ වාහනේ කියන්නේ? එතකොට ඔබ ඒ පයින් යනකොට සෑයට අඩියෙන් අඩිය ඔබ සමීප වෙනවා. මේ සමීප වෙනකොට ඔබේ හිතේ දැනෙනවා නම් ඇත්තටම බුදුරජාණන් සාර වැඩ ඉන්නේ. දෙවලෙමි. උන්වහන්සේ ළඟට මම මේ පියවරෙන් පියවර දැන් ලං වෙනවා කියලා ඔබට හිතේ දැනෙනවා නම් ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ කියන සිත ඔබේ හිතේ ඇතිවීමත් එක්කම ඔබට තේරෙයි ඔබේ සිතේ කොච්චර පිනක් ඇති වෙනවද කියලා. එහෙනම් අපි දැන් මේක කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ওই තැන් වලට ගියාට පස්සේ දැන් රෝම වැලි සෑයේ සෑහෙන දේවල් අද සිද්ධ වෙනවා අපි ඔය මේ පෙන්නලා තියෙනවා සෑ මළුවේ තියෙනවා පින්වත්නි සලපතල මළුවේ සිරිපාවගේ සටහන් එක්ක ගල දැකලා තියෙනවද සිරිපා දෙකක් එක සටහන් එක්ක පුංචි ගල් අල්ලපු දැන් තියෙනවා දැන් දැන් මිනිස්සුන්ට අලුත් ක්‍රමයක් උගන්වලා තියෙනවා ලංකාවේ ඔයගොල්ලෝ කාලෙක ලංකාවට ගියේ නැත්නම් මේව ආරංචි නැතුව ඇති ගියොත් ආරංචි වෙලා ඒවා කරයිද කියලා හිතන මේ දැනගන්න දැනුම කියන්නේ ඒ සිරිපා වගේ තියෙන පාද දෙක උඩට නැග්ගොත් Tamanටත් වාසනාව උදා වෙනවා කියලා මිනිස්සු දැන් ඒකට නගිනවා සෑහෙන ඒක හොය හොය ගිහිල්ලා. එහෙම ක්‍රම හැදෙලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් කරයිද මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟ කියලා හිතාගත්තොත් එහෙම. සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ එහෙනම් අපි සෑයක් ළඟට ගියත් ඇති කරගත යුතු වෙන හැඟීම. බෝධියක් ළඟට ගියාට පස්සේ පින්වත්නි අපේ මනසේ ඉන්නේ බෝධියක් කියන හැඟීමට වඩා මොකක්ද එන්නෝනේ නේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම. මොකද හේතුව බෝධියක් කියන හැඟීම එච්චර පවර්ෆුල් නෑ. ඒකයි මම කියන්නේ. බෝධිය කියලා හිතාගත්තට ඒක දැනෙන්නේ නෑ. සමහර විට ඔබට ඒක කප්පුරක් පවණක් වෙන්න පුළුවන්. ඔබේ තියෙන ප්‍රශ්න ටික විසඳ විසඳලා දෙන කපුලකක් අපිට ඒක පේනවා ගොඩක් වෙලාවට අර බය පැති ගැනීම ඇති වුණාට පස්සේ ගස්ගල් වදින්න යනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා වගේ බෝධිය ළඟට යන්නේ දැන් තනිකර මේ හැඟීමෙන්ද නැද්ද වැඩි වැඩි හරිය මම කියන්නේ 100ක් කියලා නමුත් 100ට 100කට ළඟටම එනකම් 100 අල්ලපු ගෙදරට එනකම්ම වැඩි හරියක් කියන්නේ පිළිවත් නේ මොන හැඟීමෙන්ද බයත ඇති ගැනීම වලින් මිදෙන්න. දැන් බලන්න අර ගහලා තියෙන පොඩි වලින්ම පේන එක්ක අපල බය, එක්ක රෝග බය, එක්ක නඩුවෙන් පරාද වෙයි කියන බය, එක්ක මොනවාද? ඈ? විභාගෙ ෆේල් වෙයි කියන බය. තව ඔගොල්ලෝ කරපු දේවල් අහන්න ඔය තියෙන බය ගෙනහිල්ලා කොඩියක හරි පඳුරක හරි ගැට ගහලා හරි නැත්නම් පැන් කලේ අරගෙන වටේ ගිය ගියා හරි ගියා නම් අපිට බව අපේ අම්මලා ඒ කාලේ කියනවා මේ විභාගේ විෂයක් විෂයක් ගානේ හිත හිත මට අර විෂයටත් ලකුණු මෙච්චරක් ලැබේවා කියන කී හිත හිත වටයක් යන්න ඊළඟ විෂයටත් ලකුණු මෙච්චරක් ලැබේවා කියන හිත හිත වටයක් යන්න ඕකේ නොයිකුත් දේවල් අපිට ඔලුවට දානවා දැන් අපි ඕවා කර කර ගිහින් නැත්ද මොනවා හරි දෙයක් කර කර බෝධිය වටේ එතකොට එවැනි දේ කර කර පහන්පත්තු කළා නම් මල් පූජා කළා නම් බෝධිය වටේ ගියා නම් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ළඟ කියන හැඟීමක් තිබිලාද මම නිකන් එකක් දෙකක් කියන්නම් කොටි එල්ලයිද අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීමක් තියෙනවා පින්වත්නි ඔය කොටි එල්ලන්න ගොඩාක් ඔක පුරුදු කරලා තියෙන කවුද කියලා මම කියන්නම් ඒක කිව යුතුමයි බෝධියකට අනුශාසනා දෙන්නේ වර්තමානයේ අනුශාසනා දීවිතුවය නෙමෙයි ඒක ඇතුළේ තියෙන ප්‍රශ්නේ. බුද්ධ ශාසනයේ අනුශාසනා ජීවිතේ කවුද? ස්වාමීන් වහන්සේලා. පැවිදි පාර්ශවයේ. ඒතර පැවිදි පාර්ශවයේ නෙමෙයි අද බෝධි පූජාවක් මෙසේ කළ යුතුයි කියන අනුශාසනාව දෙන්නේ. කවුද ඒක කරන්නේ? නක්ෂාස්ත්‍රකරුවා කේන්දරේ බලපු එක්කෙනා. අද බෝධියක් ළඟට යන්න ප්‍රධානම අවස්ථාව හදලා දෙන්නේ යාපිනවා. යන්නේ මේ දවස්වල කරදරයි කේන්දරේ බලා ගන්නවනේ කියලා ගියාට පස්සේ කියනවාට මෙන්න මේ මේ අපල ටික තියෙනවා කියලා බෝධි පූජාවක් තියන්නේ. ඒ අදහසට ආපු අය පිරිසක් තමයි බෝධි වටියාද එකතු වෙන්නේ. නක්ෂාස්ත්‍රය කියන්නේ පින්වත්නි ශාස්ත්‍රයක්. නැකත් ශාස්ත්‍රය කියන එකයි නක්ෂාස්ත්‍රය කියන්නේ. එතකොට ජ්‍යොතිෂය කියන ওই නැකත් ශාස්ත්‍රය ශාස්ත්‍රයක් මිසක් ඒක ආගමක්ද? ඒක ආගමක් නෙමෙයි. ශාස්ත්‍රයට අදාළ වෙනම දේ තියෙනවා ආගමට අදාළ වෙනම කියන්නේ බුද්ධ ශාසනයට අදාළ වෙනම දේ තියෙනවා. දැන් ඔය ජ්‍යොතිෂ්‍ය වේදේ වගේම ආයුර්වේදේ ඔය ඔක්කොම ශාස්ත්‍ර. ආයුර්වේදේ බොරුවක් කියලා කියනවාද මම මේ? නැහැ. ආයුර්වේදේ වගේ පින්වත්නි නක්ෂාස්ත්‍ර වේදේ ඒ ජ්‍යොතිෂ්‍ය වේදේ ඒවා දැන් ආයුර්වේදේ ආගමද නැහැ. එහෙනම් ඒ වගේමයි එතකොට පින්වත්නි ආයුර්වේදයේදී යම් කිසි වෛද්‍යවරයෙක් කියනවා නම් ඔයාලට මෙන්න මේ ලෙඩ ටික තියෙනවා කියලා ඒ වෛද්‍යවරයා බෝධි පූජාවකුත් කියන කියලා කියනවා නම් ඒක යා අමතරව කියව එකක් මිසක් පිටවන්නේ ආයුර්වේදයේ සඳහන් වෙන එකද බෝධි පූජාව නෑ ආයුර්වේදයේ සඳහන් වෙන එකට වෙනම පිළියම් ඒ වගේ නක්ෂාස්ත්‍රය තුල ඒවට වෙනම පිළියම් තියෙද්දි මේ අය දැන් එකම පිළියම බවට පත් කරන් තියෙන්නේ මොකද්ද බෝධියයි අර මොනවද මුදු දාන එක. මේක තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒතර බෝධි පූජාව කෙසේ කළ යුතුද කියලා එකට ඒගොල්ලෝ හදාගත්තු දැන් වැඩ පිළිවෙලක් තියෙනවා. කවුරු හරි ප්‍රසිද්ධ එක්කෙනෙක් හදපු වැඩ පිළිවෙල දැන් හැමෝම ඒකම කියනවා මේ මේ පාට පාට මල් ටිකක් ගන්න මේ විදිහේ බුලත් කොළ ටිකක් ගන්න මෙහෙම තියන්න මේ විදිහේ ලියපු කොඩියක් ගිහිල්ලා එල්ලන්න මෙච්චර දින ගාණක් මේක කරන්න. එවැනි ක්‍රමයක් නේද? එතකොට පින්වත්නි ඒකට ඔය දැන් තව එක එක අලුත් දේවල් එකතු කර කර එනවා. දැන් මේ අය මේ කියන ක්‍රමයට බෝධි පූජා ක්‍රමේ හදලා මිනිස්සු බෝධිය ළඟට ඇවිල්ලා ඔය කරන දේවල් එක්ක අපි අපේ වන්දනා කරන්න තියෙන තැනක් සෞතු කරගෙන තියෙනවා මට ඒක හොඳට දැනෙනවා. සමහර කරලා තියෙන දේවල් එක්ක. අද බෝධියක් සමහරලට බෝධියේ ගහ පේන්නේ නැති තරමටම ඒක නිකන් අර සමහර ගස්වල ඔයගොල්ලෝ දැකලා ඇති කොක්කු හැම ඉලිලා ඉන්නවා. දැකලා තියෙනවද? ගස්වල හවසට සුදු පාට කොප්පු වෙලිලා ඉන්න. ආන්ිය වගේ බෝධිය පුරාම මේ මගේ අරක දුර වේවා මගේ මේක දුර වේවා කිය කිය ගහපු පොඩි එල්ලලා තියෙන එක මම දැන් ඔබ ඔබෙන් අහන්නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ නම් බෝධිය කියන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ කොහෙද එල්ලලා තියෙන්නේ? අතේ පහේ වගේ නේද? එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම ඇති කරගත්තා නම් මොන මිනිහා කිව්වත් ඔය කොටියේ ගිහිල්ලා එල්ලයිද අත්පාත් කරගෙන නෑ එයාට දැනෙනවා මේ අපිට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන හැඟීම සඳහා ලබා දුන්නු දේ ඉතින් උන්වහන්සේගේ අතේ මම කොහොමද මේවා එල්ලන්නේ කියන හැඟීමක් එනවා එනිසා ඒක කරන්නේ නැහැ කවදාවත් ඒකට පින්වත්නි සමහර පොඩි වල ඒවා දකින්නකොට hina යනවා මොකද අපි එක කොඩි ගීතයක් එක කොඩියක් දැක්ක බෞද්ධ කොඩිය එකමයි කියලා තිබුණා. මම එකපාර ස්වර්ණ වාහිනියට ඔක ගෙනිහිල්ලා පෙන්නලම කිව්වා මොකද ඒක හානි දෙකක් කරලා තියෙනවා. එකක් තමයි බෞද්ධ කොඩිය ලියලා තියෙන්නේ. අනිත් එක තමයි මොනවද මේකේ ලියලා තියෙන්නේ? ඒ ළමයෙකුගේ නම දාලා ඒ ළමයාගේ විභාග දින ටික දාලා ඒ දිනවලට සැරියුත් හිමියන්ගේ ප්‍රඥාව පාරවලා <laughs> නේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් තව කොහෙවත් තියෙන බොල්ලෙක් ලැබෙන්නේ. ඒක හැමදාටමත් නෙමෙයි අර වැඩේ කරගන්න කිව්වට දවසට විතරක් ඉන්නලා. දැන් බෝධියට පුදුම බලයක් තියෙන හැටකට සාරිපුත්ත හාමුදුරුවන්ගේ ප්‍රඥාව මේ කොල්ලට දෙන්නේ. ඒකත් ලියලා තියෙන්නේ බෞද්ධ කොඩියේ. බලන්න ඔබ හිතලා කොච්චර බෙලහීන පිරිසක්ද අපි කියලානේ. දැන් වෙන ආගමිකයන් අතර ওই විදිහේ බෙලහීනකමක් තියෙනවද ඔබ දැකලා තියෙනවද? එහෙම එකක් තියෙනවා නම් පින්වත්නි දැන් අපේ රටේ ඔය අන්‍යාගම් කරන වලට එන පිරිස් ඉන්නවා. මොන තරම්නේ? ඒ පිරිස් මුස්ලිම් ගම් වලට යනවාද? ඒ මුස්ලිම් මිනිසුන් තමන්ගේ ආගමට බඳව ගන්න ඇයි යන්නේ නැත්තේ? ඈ? යාලා ශක්තිමත් මානසිකත්වයක ඉන්න හින්දා. ඒගොල්ලෝ දැඩිව ඒගොල්ලන්ගේ අභිමානයක් තියාගෙන ඉන්න හින්දා. ඒගොල්ලෝ බැලහිලා නැති හින්දා. එතකොට අපිට ওই බෝධිය ළඟ තියෙන මානසිකත්වයෙන් තේරෙනවා කොච්චර අපි බැලහිනයිද කියලා. සමහරවිට අපේ ගෙදර ඉන්නේ දෙතුන් දෙනයි ඒ දෙතුන් දෙනත් එක්ක තමයි මෙච්චර අපල අර මිනිස්සුන්ට වගේ ගෙදර අච්චර විශාල පිරිසක් අපේ ගෙදර හිටියනම් නේ අච්චර දරුවෝ ප්‍රමාණයක් අච්චර බිරින්දෑවරු ප්‍රමාණයක් තමන්ගේ ගෙදර හිටියනම් අපල කීයක් තියෙනද දන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, එක පන්සලක බෝධි ගොඩක් හදන්න වෙනවා. ඒතර එච්චරට මේ බෙලගෙන මානසිකත්වයක් අර නක්ෂාස්ත්‍ර කරුවා හෝ අපි තුල ඇති කරනවා නම් අපි ඇස්සරලා තේරුම් ගන්න ඕනේ අපිට බෝධිය ලැබුණේ ඕකට නෙමෙයි කියන්නේ. ඊළඟට සමහර බෝධිවල අපි දැක්කා මේක ඇස් දෙකටම දැක්ක එක කොට්ටාව පැත්තේ එක තරහ පන්සලක බියනීගේ e නම දාලා ලියලා තිබුණා මගේ බියනීගේ e විවාහය සඵල වේවා නික්මම් වේවා කියන්නේ. ඒ එයාගේ දුවගේ විවාහය ඉක්මන් වෙන්න කියලා දැන් ඒක ගහනවා. ඔය පොඩි මට මේ පන්සලේ දායක සභාවේ මහත්තයෙක් දැකලා hina වෙවි ගලවලා ගිනන්න දුන්නම මම එයාට කිව්වා මේක ඕකේ මෙල්ලන්න ඕනේ මේකේ දුවගේ ෆෝන් නම්බර් එක ගහලා පාරයින් ඉල්ලුවත් ඇති නේද? එතකොට පින්වත්නි ඕකට බෝධියක් මොනේද? ඕවට පස්තර තියෙනවා. නොයි කියලා තියෙනවානේ. ඉතින් බෝධියක් මොකටද කියන හැඟීමවත් එතකොට මේ ඇති වෙලාද බුදුරජාණන් වහන්සේගේ ජීවමානවම මෙතන වැඩ සිටීම කියන හැඟීමක් තියෙනවා නම් එතන උන්වහන්සේ ඇත්තටම ඉන්නවා කියන හැඟීමක් තියෙනවා නම් පින්වත්නි අපි දන්නවා ඔය බෝධිය ළඟ ගිහිල්ලා කරන බොහෝමයක් දේ අපි කරන්නේ නැහැ. ඔය කිව දේවල් විතරක් නෙමෙයි සමහර වෙලාවට අපි දැකලා තියෙනවා බැලි මළුවේ ඕන තරම් පතු කරලා තියෙන පහම් බුලත් වල හතක් වගේ තියලා පාට පාට මල් ටිකක් දාලා දැකලා නැහැ. තැඹිලි ගිලියක් තියලා සතපන්නේ කාසිටිය ගොතෝකේ දාලා ඕන තරම් දැකලා තියෙනවා. ඇයි මේ? ඒ යම් සමහර වලට අපලේ දුර වෙන්න මේ වැලි මළුවේ පහන් ටික තියලා තියෙනවා. ඉතින් එතකොට දැන් බෝධිය ළඟ වැලිමලුවේ ওই පාට පාට මලුත් එක්ක බුලත් කුල ටිකක් උඩ පහනක් තියලා තියෙනවා කියලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා කියන එක තේරෙනවා. මොකද අපි දෙයයන්ට පූජා වට්ටියක් ගෙනිච්චත් ගිහිල්ලා බිම තියනවාද කවදාවත්. දෙයයන්ට කියලා මම විතරින්ද කිව්වේ ඔයගොල්ලෝ ඔය කියන කතන්දරෙම නැත්නම් අපේ සෝමහාමුදුරුවෝ නිරන්තරයෙන් මතක් කරලා දුන්නා මෙතන සුර අසුර ભેදේ. එතකොට දෙයියෝ නොවන පිරිසකට දෙයියෝ කියාගත්තා වැඩක් තමයි දැන් අද අපි අතර සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසායි දෙයියෝ කියලා කිව්වේ. මොකද සමහර ඇමතිවරු ඉන්නෝනේ ආචාර්ය නැති අය ඉන්නේ ආචාර්ය කියලා. නේද? ඊට පස්සේ ඒ ආචාර්ය නොවුනත් අපි එයාට ආචාර්ය කියලා කතා කරනකොට ඒ කෙනා කැමතිද නැද්ද? කැමතියි. එතකොට සමහර ව්‍යාපාරික කාන්තාවෝ එහෙම ඉන්නවා ආචාර්ය කියලා. හැබැයි ආචාර්ය නෑ. විශ්වවිද්‍යාලයක දැකලා නැතුව ඇති. එතකොට පින්වත්නි සල්ලි තියනවා නම් ආචාර්ය. දැන් ආචාර්ය නොවන කෙනෙකුට ආචාර්ය කියලා කියනකොට එයා ඇත්තටම ආචාර්ය වෙයිද? එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මෙතන දෙයියෝ නොවන යක්ෂ, പ്രേත, කුම්භාණ්ඩ, අසුර, පිශාච ආදී පිරිස ඒ අයගේ බලෙන් එක එක දේ කරලා දෙයි. හැබැයි ඇයට දෙයියෝ කියලා කියන්නේ ඒගොල්ලෝම සතුටු කරන්න මිසක් ඇත්තට මේගොල්ලෝ දෙයියෝ හින්දාද? නෙමෙයි. අන්න එහෙම කතාවක් ඔතනදී ඉතින් අර ආචාර්ය නෝන් කිරුට මම මේ ආචාර්යතුමා කියලා කිව්වා වගේ තමයි මෙතෙන්දී මේ දෙයියෝ කියලා කිව්වේ. හාමුදුරුවෝ කියන එකත් එහෙමනේ. පොලිසිය කෙනාට හාමුදුරුවෝ කියලා කියනවා. නඩුකාරයට හාමුදුරුවෝ කියලා කියනවානේ. වලව්වේ උඹට හාමුදුරුවෝ කියලා කියනවා. උන්නහෙට ඒකට පින්වත්නි එයාලට හාමුදුරුවෝකට ඇත්තට මෙයා හාමුදුරුවෝ වෙයිද? පොලිසියෙන් මෙයාට හාමුදුරුවෝ කියලා එමුසේ පොලිස් ආමුදුරු කෙනෙක් කියන්නේ නැහැ. ආන් ඒ වගේ වැඩේ කරගන්න ගෞරවය දීලා හාමුදුරුවෝ කියලා කොහොමරි Tamanට අවශ්‍ය දේ කරගන්න. මෙතනත් ආන් ඒ වගේ මේ යක්ෂ ප්‍රේතයන්ට දෙයියෝ කියලා වැඩේ කරගන්නවා. නමුත් ඒගොල්ලෝ ඇත්තටම දෙයියෝද? නැහැ. හොඳයි මේ දෙයියොත් නොවන යක්ෂයෝ වන පිරිසට හරියි. අඩු ධර්මයේ ඇත්තටම දෙවි කෙනෙකුට හරි කවදාකවත් අපි ගෙනිහිල්ලා බිම තියයිද පූජා වට්ටිය නැහැ දෙයයන්ටත් මේ පාවඩ දාලා මේ උඩුවියන් බැඳලා බොහොම ගෞරවයෙන් ගිහිල්ලා දෙනවා නම් දෙයියොත් වැඳපෝ යක්ෂයොත් වැඳපෝ බුදුරජාණන් වහන්සේ තමයි ඒකත් අපි අර ගිහිල්ලා මල් ටික පහන් ටික බුලත් කොළ තියලා වැලි මලුවේ බිම තියලා තියෙන්නේ එහෙනම් ඒ තැබීමෙන්ම අපේ අපල දුරු කර ගැනීම අරමුණ පමණක්ම හිතේ ඇති වුණා මිසක් ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හිත තිබෙලා නැහැ. ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම ආවනම් ඔය චෛත්‍ය ළඟ ඔය බෝධිය ළඟ ඔබ කරන්නේ මොකද්ද? ගෞරවයෙන් වන්දනා කරලා ඒ පූජා කරන දේ ගෞරවයෙන් පූජා කරලා උන්වහන්සේ වදාළ සූත්‍රය ධම්සප්පවතුම් සූත්‍රය හරි මොකක් හරි සූත්‍රයක් සජ්ජායනා කරලා භාවනාවක් කරලා එතකොට ඔබට එතෙන්දී පැහැදිලි පිනක් රැස්සෙන හින්දා දෙවියන්ටත් දෙන්න පැහැදිලි පිනක් තියෙනවද නැද්ද? සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට දෙන්න පැහැදිලිව දෙන්න පිනක් තියෙනවා. එතකොට ඔබ ඒ පින දෙවියන්ට අනුමෝදන් කරාට පස්සේ දෙවියොත් ඔබව රැකගන්නේද නැද්ද? රැකගන්නවා. දැන් ඔය කරන විදිහට කරොත් එහෙම දෙවියොයිද පැත්ත පළාතේ අපි අපිට රැකවරණ සලසන්නේ. කවදාකවත් දෙවියන්ගේ රැකවරණේ තියා පින්වත්නේ අසුරයන්ගේ රැකවරණයක්වත් ලබන්න බෑ මොකද ඔය කරන දේවල්. මොකද ඒගොල්ලන් කොඩියක්කට ගෙවුවා කියලා කවදාකවත් අසුරයන්ට ඒකේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා බෝධිය ළඟ කරන බොහෝ දේ ඔබ ඉදිරියටත් ඔබ අතින් සිදු වෙනවා නම් ඔබ ඒක සකස් කරගත යුත්තේ කෙසේද? කොහොමද? ගියාට පස්සේ බෝධිය කියන හැඟීමට යන්න එපා. ඒකයි මම මේක පවර්ෆුල් නැහැ කියන්නේ. එතකොට අර අරමුණු වලට යනවා. ඇති කරගන්න මොන හැඟීමද? දැක්ක ගමන් බය නැතුව හිතාගන්න මේ ඉන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කියන හැඟීම හිතේ තියාගන්න. ඒතකොට ගෞරවයක් ඔබ තුල තියෙන්නේ. මේ නියෝජනය ඔබ තුල තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ නැති තරම් උන්වහන්සේ ඇත කියන හැඟීමෙන් වදින්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පින්වත්නි බුදු පිළිම වහන්සේ අරගත්තොත් පිළිම වහන්සේලාට වන්දනාමාන කිරීමේදී අපි හරියට අරමුණ තේරුම් අරගෙන කටයුතු කළ යුතු දැන් කීපයක් විතරක් මතක් කරන්න. සමහර වෙලාවට දැන් පිළිම වහන්සේ අලංකරන භාණ්ඩයක් වෙලා අර ක්ලෝස් අප් කොටස් කියන්නේ මේ උඩ කොටස විතර අලංකාරයට ගෙනල්ලා තියලා තියෙන තැන් හදලා තියෙනවද? ජීවර විසිරු භාණ්ඩයක් හැටියට සමහර දේ දැකලා තියෙනවා අපි මෙතන අත් දෙකක් කපලා මේ මේ හරිය විතර කපලා. දැකලා නැති ඔබ ඕල් කරන්නේ. ආන් නිවැරදි දෙයක් ඔබේ නිවසේ තියෙනවා ඔබ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කාලිංග බෝධි ජාතකයේ නිදානේදී අපිට මේ වස්තු අන්දන වදාලේ උන්වහන්සේව නියෝජනය කරගෙන වැදුම් පිළිම් කරන්නේ. එතකොට අපි මේ විදිහට උන්වහන්සේව නියෝජනය කරන්නේ කියලා ඔබේ සිතේ ඇති විය යුතුයි. ගොඩාක් වෙලාවට ලංකාවේ මිනිස්සු ඔය බුදු පිළිම වලට එක එක අපහාස කරනවා බුදු පිළිම වල සමහර පින්තූර කාන්තාවගේ ඇඳුම් වල නොයෙක් තැන් වල තියෙනවා කියලා අපිට හරියට කෑ ගහනවා එහෙම අපහාස කරනවා අන්‍යාගමිකයෝ කිය කිය. නමුත් අන්‍යාගමිකයෝ අපහාස කරනවා කියන කිවිවත් මෙයාලම දැන ලංකාවේ දැන් පිළිමෙට කරන අපහාස ඕන තරම් පටන් අරගෙන තියෙනවා පන්සල ඇතුළේ. එහෙම පන්සල ඇතුළේ පටන් ගත්ත අපහාසවල කීපයක් මතක් කරගන්න. මොකද මේවට ඔබ ගිහිල්ලා සමහරට දායකත්ව දෙන්න පුළුවන් හින්දා. ඔබ දැකලා තියනවාද? පන්සල් වල තාප්පේ අයිනේ පිළිම හදනවා. දැන් තාප්පේ ටිකක් කඩලා පාරයිනේ පොදු පිළිම හදනවා දැකලා තියෙනවා. ඇයි? කාලෙකින් ලංකාවට ගියේ නැති අය දැකලා නැද්ද? තාප්පයෙන් හදලා පින්වත් බුදු පිළිම. ඇයි මේ? දැන් පිළිම වහන්සේ තියෙන මොකටද? දැන් එතන මේ පිළිම වහන්සේ තැන්පත් කරලා තියෙන මොකටද? අපි මල් පහන් ටික පූජා කරලා ගෞරවයෙන් වන්දනා කරන්නේ. එතන පාරයිනේ ඕක හැදුවට පස්සේ අපිට ගෞරවයෙන් වන්දනා කරන්න පුළුවන් දෙතන. ඔබ දැකලා තියෙනවද කවුරු හරි කෙනෙක් අර පේමන්ට් එකේ වාඩි වෙලා එතන මල් පහන් ටිකක් පූජා කරලා වැඳ වැඳ ඉන්නවා? නෑ නේ. මොකක්ද එන මෙතන අරමුණ තියෙන්නේ? ලයිට් බිල එහෙම ගෙවා ගන්න පඳුරු ටිකක් එකතු කරගන්න. එතකොට පින්වත්නි ඒක පඳුරු ඕනේ තමයි. පඳුරු ටික ඕන කියලා අපිට ඕනේ නැති වැඩ පිළිවෙලක් ඔතන හැදුවොත් එහෙම ඕනේ නැති වැඩක් මම ඒක තේර මේව එකපාරට කිව්වට ඔබ තේරෙන්නේ නැහැ. තේරෙන භාෂාවෙන් කියනවා. කියන්නම් එහෙම. පාරයිනේ වාඩි වෙලා කැටයක් තියාගෙන ටින් එකක් ඔබ තියාගෙන හොල්ලෝල ඉන්න මිනිස්සුන්ට කියන්නේ මොකද්ද නම? ඈ? හිඟන්න. දැන් පන්සලට එකතු කරගන්න ඕන සල්ලි ටිකට කැටයකුත් තියාගෙන පාරයිනේ කවුද වාඩිලා ඉන්නේ එතකොට? ඈ? ලොකු හාමුදුරුවන්ට වාඩිවෙන්න වෙලාවක් නැහැ. පිරිත බණයි, පාංශුකූලයි, බෝධි පූජායි, සෑහෙන වැඩ පිළිලා. ඕසෙට. බුදුමැදුරට වෙලා පාඩුවේ මෙතෙක් කල වාඩි වෙලා තනියෙන් දාන ටික ගත්ත. ඒ කියන්නේ නිකන් ඉඳලා දාන ටික ගත්ත බුදුහාමුදුරුවනේ කියලා. ලොකු හාමුදුරුවෝ පාරයි වාඩි වෙලා බුදුහාමුදුරුවෝ පාරයි වාඩි කරලා කැටේ තියලා තේරෙන භාෂාවෙන් කිව්වේ. මොකද සාන්තව මේක අරහෙම කියලා කිව්වට ওই පාරයින බුදු පිළිම හදන්න එපා කියලා ඔක තේරෙන්නේ නැහැ. ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ? එතකොට පින්වත්නි බුදුහාමුදුරම පාරයින වාඩි කරවලා කැටයක් හදන්නේ ඒ තාප්පේ දුක හිතන්න එපා මේක කිව්වා කියලා. මේ කියන එක නෙමෙයි දුක ඇති කරගන්න ඕනේ කරන වැඩේට. මේක දැන් ඕනතරම් පාරයිනේ තියෙන පන්සල් වල අනුගමනය කරගෙන යනවා. සෝ ඔබේ දායකත්වයෙන් රුපියලක් හොයි වැඩේට යොදවනවනම් ඔබ රුපියල් යොදවන්න හාමුදුරුවන්ට කියන්නේ මෙන්න මේ විදිහටයි පිළිමේ හැදෙන්න ඕනේ. ඊට සුදුසු තැනක හදන්න අපි සියලු මුදල් දෙන්නම් කියලා සල්ලි දෙන එක නවත්තන්න නෙමෙයි. අර පිළිමේ හදන තැන නවත්තන්න ඔබ තුල අවබෝධයක් තියෙන්න ඕන හින්දායි මේක කියන්නේ. එතකොට පින්වත්නි අපිම දන්නේ නැතුව අපි බුදුරජාණන් වහන්සේ සිංගමන්ත දාවද නැද්ද? හ්ම් පාරයිනේ වාටි කරවල කැටයක් තියලා ඉතින් මිනිස්සු ඕකට බදා යනවා. නැත්තම් කවුරුවත් පාරයින් වාඩි වෙලා මේ වන්දනා කරන්නේ ගාථා කිය කිය. අරකටයි එතකොට. එතකොට ඒක බලාගෙන ගියාම අපි මේ පිරිමිට කරපු අපහාසයක්ද නැද්ද? අපහාසයක්. ඇඳුමේ ගහගත්ත මිනිස්සුත් ඇඳ ඕක පෙන්නගෙන හරියනවා. ඊටත් වඩා අපහාසයක් නෙමෙයි තරක. අපහාසයක්. එහෙනම් ඔක ඔය කලුතර බෝධිය, මාතර බෝධිය, ඒ වගේ තැන් දැකලා හිතට ආපු අදහස්. ඇයි හැම තිස්සෙම පාරයිනේ කැටේ තිබ්බම කසිර දානෝනේ. නිකන් කැටේ තිබ්බම ඕකට දාන එක අඩු හින්දා හදන ලොකු පිළිමයක්. සමහර පන්සලකම දැක්කා ආසියාවේ කොච්චරක්ද කියලා ලොකුම පිළිමය කියලා එක පිළිමයක් හදනවා. දැන් ඒ පිළිමය හදන්නේ අර පාරයිනේ අතරමයි. ලොකු මිනිස්සුෙකුට වදින්න පුදන්න පුළුවන් ওই අලුත්ගම පන්සලේ වගේ ටිකක් ඇතුළත හැදුවා නම් ඒක අපිට ගැටලුවක් නැහැ. නමුත් අර දේ තුල තියෙන එකම අරමුණ බුදුරජාණන් සිගමනට දැමීමක් වෙනවා. ඊළඟට තව ඔයගේ ප්‍රසිද්ධව අපි අතර සිද්ධ වෙන එක තමයි පාරායන පිළිමහදනකේ වරදක් නැහැ. හැබැයි සමහර වෙලාවට කුණු දාන තැන නවත්ත ගන්න ඕනකමට ඔය වැඩේ කරන තැන් ඕන තරම් තියෙනවා. එතන හන්දියේ කුණු දානවා ඉවරයක් නැහැ. ට්‍රිවිල් පාක් එකේ අය තමයි යෝජනා කරන්නේ අපිට මෙතන ට්‍රිවිල් එක නවත්තගෙන ඉන්න බෑ ගඳ ගහන හැමතිස්සෙම අපි ගහමු මෙතන පිළිමය. එහෙමයි කියන්නේ. ඊට පස්සේ දැන් පිළිමය ගහමු. ඒතර කුණු එක වෙනුවට මේ එවැනි අරමුණු වලට නෙමෙයි බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන්නේ කුමකටද? මේ ශ්‍රද්ධාවෙන් මනුස්ස මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ නැති තැන උන්වහන්සේ ඉන්නවා කියන නියෝජනයේ සඳහන් නේද පින්වත්නි? එතකොට ඒ බුදු පිළිමේ හරියට හඳුනා ගන්න බැරිකම අපි තුල තියනවා කියන එකට ඊටත් වඩා සාක්ෂි අපේ රටේ දැන් ඕන තරම් තියෙනවා. අපේ රටේ නෙමෙයි නියම රටවල් වලට ඇවිල්ලා තියෙනවා. මම ඒ ගැන කියන්නම්. ඒක කියන්න කලින් තව කාරණාවක් කියනවනේ බුදු පිළිමේට අමතරව කියන්නේ බුදුරජාණන් වහන්සේට අමතරව අපි අපේ ගෙදර තව කාට හරි වන්දනා කරනවද කෙනෙකුට? උගලන් ගෙදර නැද්ද මං කියන්නේ වෙන ආගම් වල ඒවා එකතු කරගෙන තියනවා නම් දේව කියලා ඒවා ගැන නෙමෙයි මේ කියන්නේ. බුද්ධ ආගමේ මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට අමතරව තව කවුරු හරි උතන වෙන කෙනෙක් තියාගෙන වදිනවද? සියලි සම්මාස. ඇයි සියලි සම්මාස වන්දනා කරන්නේ? සියලි සම්මාසගේ පින්තූරය ගෙදර තියන එක උසන් බලන්න. පෞසිද්ධ වෙයි බුදුසාරුත් ඉන්නවා බුදුරජාණන් වහන්සේත් ඉන්නවා මාත් ඉන්නවා අතෝසන් බොහෝ දෙනෙක් ඉන්නවා අතෝසව නැති නමුත් සිවලී පින්තූරයක් ගෙදර තියෙන අතෝසන් මේ ඉන්නව ගොඩක් නේද කොට පින්වත්නේ මේ සීවලී සංසට වන්දනා කරනක වැරදි කියන නෙමේ. මට කියන්න මේ නෑ. හැබැයි ලංකාවේ නම් ගෙදර තියෙනවා. සතුටෙන් බලන්න. මෙහෙත් තියෙනවා ලංකාවෙත් තියෙනවා කියන අය. මෙහි නෑ ලංකාවේ තියෙනවා කියන අය සතුටෙන් බලන්න. ඔය නම් බොරු. යෝගලයින් දේවල් වල නැද්ද? අපරාධ. මම මේ ගැන හොඳක් කියන්න යනවා. <laughs> ඔව්. සීවලි හඳුරට වදින අරමුණ මොකද්ද? ඇයි ගෙදර පින්තූරේ ගෙනාවේ? එන්නේ මෙයාට එකපාරට මේකයි අරමුණ කියලා කියන්න බෑ. ඇයි සිවලින් පිස්සූරයක් ගෙදරට ගේන්න හේතුව මොකද්ද? දානේ වරදින්නේ? <laughs> ඒ කියන්නේ ඔයගොල්ලොත් ඒක ගන්නවා කියලා මම දැන් ගන්නවා. මොකක්ද අරමුණ එතකොට? ඔයගලන්ට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. ඒක නරමුණනේ. කවුද දැන් ඔය අරමුණ ලැබෙනවා ඒ හින්දා මේ සීවලී සානසේ ගෙදර තියාගන්න කියලා කවුද කිව්වේ? මට කියන්නේ කවුද කිව්වේ කියලා? ආච්චිම තාම ඉන්නවනම් ආච්චිම නෑ නේද? ආච්චිමට කවුද කිව්වේ කියලා? පින්වත්නි අපිට මේ සිවලි සම්හන්සට වන්දනා කිරීමේ අරමුණ අපි අතරට ওই විදිහට හැදුනේ. මේ සාමිනහන්සට වැඳලා පස්සේ අපිට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. ගෙදර පින්තූරයක් හරි තියෙන්න ඕනේ කියන හිත අපි අතරට ආවේ කොතනින්ද කියන ඉතිහාසය මම ටිකක් කියන්න. මේවා ආවේ කොහෙන්ද කොහොමද මේ කෙරුණේ කියලා දැනගෙන ඉන්න බෑ. ඔබ දන්නවා අපේ අනගාരിക ධර්මපාලතුමා සෑහෙන රටේ තීච්ච අවුල් විසඳන්න එතුමා සෑහෙන උත්සාහයක් ගත්තා. ඔබ නොදන්නා එතුමා ගත්තු තවත් එක් උත්සාහයක ප්‍රතිඵලයක් වෙයි. හැබැයි එතුමාට වුණේ නැහැ සීවලි සන්නහන්සේව කියලා එහෙම පින්තූරයක් යොමු කරන්න. එතුමාගේ දෙදෙන්න වෙන අරමුණ. ඒ මොකද්ද? ඒ කාලේ පින්වත්නි ගෙවල් වල පින්තූරය හැටියට තිබුණේ එංගලන්තේ මහරජෙනිගේ පින්තූර. සහ රජ පවුලේ පින්තූර. ඒවා නිකන් හම්බෙලා මිනිස්සු ඒවා ගෙවල් වල ගහගෙන හිටියා. මහරජෙනිගේ පින්තූරයට පුදුම ආසාවෙන් ඒක තියාගෙන අපේ මිනිස්සු හිටියා. මේකට ලොකු කැක්කමක් තිබුණා කාටද? ධර්මපාලතුමාට. එතුමා පින්වත්නි ඒ කාලේ ওই පින්තූර බෙදාහරන වැඩ කටයුතු වල ටිකක් ප්‍රකටව හිටිය ව්‍යාපාරික ආයතනයක් තමයි මරදානේ තිබුණා අහලා තියෙනවද මොකක්ද මේ රුද්‍රිකෝද කොහෙද ආයතන නම් විවියන් රුද්‍රිකෝ හැම මොකද වගේ නම රුද්‍රිකෝ කියන එක මට මතකයි එතුමාට ගිහින් මතක් කළා ඒ ව්‍යාපාරිකයට. ඒතර ඒ ව්‍යාපාරිකයා මොකද කළේ? හික්කඩේ සුමංගල හඳුරන්ට ඇවිල්ලා මේ ගැන කිව්වා. කිව්වට පස්සේ පින්වත්නි සුමංගල හඳුරන්ගේ පන්සලේ දවසල සුද්දෙක් චිත්‍රාවෙන්න ඒ සුද්දා එක්ක තව හිටිය ගෝලෙක්. මේ ගෝලයා තක්සයි. සුමංගල හඳුරුව අර ව්‍යාපාරිකයාගේ අරමුණ ගෝලයට කිව්වා. ගෝලයාගේ නම එම් සාලිස්. දැන් මේ සාලිස්ට කිව්වේ මොකද්ද? මේ ව්‍යාපාරිකයට මෙහෙම බෞද්ධ පින්තූරයක් අඳගන්න ඕන වෙලා තියෙනවා. ගෙවල් වල ගහන්න. ඒකට සුදුසු මොකක් හරි පින්තූරයක් හිතලා ඇඳලා දෙන්න කියලා කිව්වා. දැන් එම්සාලිස් දවස් ගානක් කල්පනා කළා මොකක්ද අඳින්නේ මොකක්ද සුදුසු කියලා. ඒ එම්සාලිස්ට හිතිච්ච අරමුණ තමයි පින්වත්නි සීවලි සන්නාංශගේ පින්තූරය. එම්සාලිස් තමයි මේ ශාන්තව පාත්‍රයට අත දාගෙන දානවදන් ලෑස්තිලා ඉන්න සීවලි සන්නාංශගේ පින්තූරය ඇඳින්නේ. එතකොට මොකද එම්සාලි සේවේදී පන්සල් වල චිත්‍ර අඳින්න ගොඩාක් ධර්ම කරුණු කතන්දර හොයලා තිබුණා. මෙයාගේ හිතේ ওই අරමුණ තිබුණා. ඒ නිසා එයා ඒක ඇඳා. ඔබ දැකලා ඇති එම්සාලි සඳපු පින්තූර දෙකක් තියෙනවා සීලි හඳුනගේ තනිකණක් තියෙන එකක් තියෙනවා. ආන්ගේ තනිකණ තියෙන පින්තූරේ තමයි දැන් මෙයා මේ ඇඳේ ඇඳලා දුන්නට පස්සේ අර ව්‍යාපාරිකයා ගොඩාක් සතුටුනා එකට. එයා ඒක ඒකයි මම හිතන්නේ ජර්මනියේද කොහෙද ජර්මනි හරි එංගලන්තේ හරි තමයි මුද්‍රණ යන්ත්‍ර තිබුණේ. එහෙ යවලා මුද්‍රණය කරලා ගෙනාවා. ගෙනාවු ගමන් පින්වත් වැඩි දවසක් කියන්නේ පිටපත් ඔක්කොම විකුණුණා. ඊට පස්සේ දස දහස් ගණනින් මේක මුද්‍රණය කළා කියලා එයා කියනවා. ඒ කියන්නේ ඒ ආයතනයේ වැඩිම පින්තූර අලෙවි වෙලා තියෙන්නේ සීවලි හාමුදුරන්ගේ පින්තූරේ. ඊට පස්සේ තමයි M40 ගේ ඔය අනිත් අනිත් චිත්‍ර කොහොම මිනිස්සු අතරට ආවේ. දැන් සීවලී හඳුරන්නේ පින්තූර එහෙනම් කොතනින්ද පටන් ගත්තේ? ලොකු ඉතිහාසයක් තියෙනවද ඔබට? නෑ. ඔය කතාව ඔය පින්තූර ඒ කාලේ ආවම පිටවල ඔබට සමහර අය විරුද්ධත් වුණා ඒ කියවන තරම්. සමහර පන්සල්වල හාමුදුරුවෝ මේ මොකද මේ විකාරය කියලා. කියන්නේ බුදු පිළිම වදින එකට අමතරව මේ මේ හාමුදුරුවෝ කෙනෙකුගේ එහෙම එකක් කොහොමද එහෙම ගේන්නේ කියලා. සමහර හාමුදුරුවෝ එම්සාලිස්ගෙන් විහිළුවට අහනවා මේ මොකද්ද මේ වැඩේ තේරුම රැටක් පාත්‍රයට අත දාගෙන ඉන්නවනේ මේ හාමුදුරුවෝ කියන්නේ. ලැජ්ජ කරන්නේ. ඊළඟට එම්සාලිස් කියලා තේනවා. ඉතින් එන හාමුදුරනේ පන්සල ඇතුළේනේ සැතපෙන බුදු පිළිමයක් හදන ඉතින් බුදුහාමුදුරු කුම්භකරණයක. මෙහෙටත් තිබිලා තියෙන හොඳ කතා. මේ ඔය සීවලි සන්හාසගේ පින්තූරේ ඔන්න ඔතනින් පටන් ගත් එක අපිට ප්‍රශ්නයක් නැහැ මේකේ වන්දනා කිරීම නෙමෙයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඔබට චුට්ටක් මතක් කරන්න කියන්නේ. සිවිලි හඳුරන්ට එහෙම වැඳ පමණින් ලැබෙනවද? දැන් ඔබ නැත්නම් ඔබට කියන්නේ මේ සිවිලි හඳුර ඉපදුනේ මොන රටේ? ඉන්දියාවේ. ඉන්දියාවේ ටාටා කම්පැනි එකේ ලොකු මහත්තයා එම රජයටත් ණය දෙනවා. තාට ගම්පැටිගේ මහත්තයා ගෙදර සිවිලි ආඳුරගේ පින්තූරයක් තියනවද? නෑ. අවුරුදු ගාණක් එක දිගට ලෝකයේ කෝටිපතිය වෙච්ච බිල් ග්‍රේට් මහත්තයාගේ ගෙදර පින්තූරයක් තිබිලාද යා මයික්‍රොසොෆ්ට් එක ඔය විදිහට දියුණු කරලා ගත්තේ. ඒව තිබිලා නෙමෙයි. ඊළඟට පින්වත්නි අපේ ගෙවල් වල නැත්නම් ඔබ සිවිලි ඔබ දැකලා ඇති සිවිලි හාමුදුරන්ගේ පින්තූරේ තිබිලා ණයතුරුස් වලින් පිරීලා ආර්ථික මට්ටම කඩා වැටිලා එදා වෙන හොයාගන්න බැරුව සමහරවිට ඉඩමත් සින්න වෙන්න යනවා දැන් ඒ වගේ ප්‍රශ්න රාශියක් මැද්දේ ඉන්න මිනිස්සුන්ගේ ගෙදර සිවිලි හඳුනන පින්තූරේ තියෙන අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර ඒක සිවිලි හඳුනන ප්‍රශ්නයක්ද? නැහැ. එහෙනම් මෙතන අරමුණේ යම්කිසි ගැටලුවක් තියෙනවා පින්වත්. මම මේ අරමුණේ ගැටලුව ඔබට මෙහෙම කියන්නම්. මේක එක්තරා දෘෂ්ටියක් හින්දා මේක කිව යුතුමයි කියලා මට හිතෙනවා පින්වත්නි. ඔබ හිතන්න සීවලී හාමුදුරුවන්ගේ ගුරුවරයා කවුද? බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ගුරු සංඝවහන්සේ නමක් ඉන්නවා සීවලී හාමුදුරුවන්ට. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේට එතකොට අවුරුදු 30 40 ගානක් අතර කාලේ නාසි හොඳ තරුණ කියන්නේ මේ තරුණ වයස ටිකක් ඉක්මවා ගිය වයසක හිටියේ ඒ වෙද්දී අවුරුදු 7ක පුංචි කුමාරයෙක් විදිහට තමයි සීවලී හඳුර ගෙනල්ලා දුන්නේ. සීවලී කුමාරයා. එතකොට දැන් මේ පුංචි සීවලී සන්නාංශයේ සෛරිත් සන්නාංශලඟ මහාන කළාට පස්සේ ඔබ හිතන්න දැන් මේ චූටි සන්නාංශල අතර සීවලී හඳුර විතරක් නෙමෙයි සාරිපුත්‍ර සන්නාංශලඟ හිටියේ. ඔබ හල් තියෙන රාහුල හඳුර කාලයකද මහානුනේ සාරිපුත්‍ර සන්නාංශලඟ. ඔයගේ තව චූටි චැනල් ගොඩක් හිටියා. මෙතනදී තව එක අවස්ථාවක තියෙනවා මේ සාරිපුත්ත හඳුරු දවසක් පින්දපාතේ වැඩිද්දී හිඟමනේ යන චූටි ළමෙක් පස්සෙන් ආවා. මේ ළමයට කෑම ටික දුන්නා මෙයා හරි සතුටුයි කියලා. එයාට මේ ආසාවෙන්ත බලාගෙන ඉද්දී සේවිසහන්සේ පුතා මහණෙනා සුදහා කියලා මාන කරගත්තා. ඒ හිඟමනේ කිය කුරු ගැටියාගේ නම තමයි මහානාට පස්සේ ලෝසක ස්වාමීන් වහන්සේ. දැන් ඔන්න ඒ චූටි. දැන් මේ චූටි චූටි සංඥාන්සලා ගොඩාක් සාරිපුත්ත සංඥාන්සලා මේ විදිහට ඉදිපින්වත්නේ. ඔබ හිතන්නේ මේ ඒ කාලේ නීතියක් තියෙන එක රැයක්වත් ගුරුවරයාගෙන් මේ බැහැරට යවන්න බෑ එහෙනම් සාරි සාමනීරෙක්. එතකොට මේ එකම ස්ථානයේ මේ සියලු සංඥාන්සලා හිටියද නැද්ද? හිටියා. ඔතන ওই ලෝසක ස්වාමීන් වහන්සේ 아무තු කර්ම විපාකයක් තීච්ච කෙනෙක්. මොකද්ද? කලින් බුද්ධ ශාසනයෙත් මහාන වෙලා ඉති රහතන් වහන්සේ නමකගේ දාන වේලක් වැළක්වා ඉරිසියාව. ඒක ගින්නකට හැලුවා. ඒ කර්ම විපාකෙට ආත්ම ගානක් කෑම නැතුව දුක් විඳ. දැන් මේ ආත්මෙදි මොකද උනේ? හිඟමනේ යන කාන්තාවකගේ කුසේ ඉපදිලා කුණු ගොඩවල් වල කෑම කකා හිටියේ. මහාන කරාට පස්සේ වත් ඉඳ තැගිනේ ආ මහාන උනාට පස්සේ ඉතින් සරුවයි කියලා. එහෙමවත් උනාද? සරියුත් සන්නාස ළඟත් මහාන වෙලා පින්වත්නි කවදාකවත් හරියට දාන ටිකක් ලැබුණේ පිටපාති ගියාට පස්සේ මිනිස්සු දාන බෙදන්න එනවා. ඇවිල්ලා දාන ටික බෙදනකොට මිනිස්සුන්ට පේන්නේ කොහොමද පාත්‍රය පිරිලා වගේ. එතකොට දැන් මිනිස්සු බලනවා තව බෙදුවොත් එහෙම සිවුර පුරා හැරෙනවානේ කියලා. ඔව්. දාන ටිකක් අරගෙන වැඳලා යනවා හැරිලායි අනේ අපිට සංඥාසිර දාන ටිකක්වත් බෙදාගන්න බැරි වුණානේ කියලා. ඉතින් හාමුදුරුවෝ බලනවා එහා ගෙදරට හරි යනවා ඒ ගෙදර හරි හම්බෙන්නේ කියලා ඒ ගෙදරට නම් එතරම් කතාව එච්චරම එතරම් නෑ ඔය විදියට ගෙවල් ගානක ගිහිල්ලා ගිහිල්ලා පින්වත්නි හරියට දාන ටිකක් නේද ආරාමයට යනකොට ආරාම සන්නසලා දාන වල ඉවරයි උන්වහන්සේලා වන්දලා ඉතුරු වෙච්ච දෙයක් තමයි හැමදාම වැළඳුවේ ජීවිත කාලේ ওই විදිහට සෑහෙන දුක් විඳගෙන ඉතින් මේ බුද්ධ ශාසනයේ නොලැබිච්චම භික්ෂුව කවුද කියලා හෙව්වොත් එහෙම කවුද? ලෝසක හඳුරු. පුදුමේ කියන්නේ ලැබීමෙන් අග්‍රම සන්නාසී කවුද? සීවලී සන්නාසී. උන්වහන්සේ ලෝසක හඳුරුවේ සමගාමී වයසක් තිබුණේ එකම ගුරුවරයාගේ ගෝලියෝ හිටියේ කොහෙද? එකම ආරාමයේ. දැන් එහෙනම් පින්වත්නි අපේ ගෙදර පින්තූරෙත් තිබිලා අපිට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැත්තම් ජීවමානව සාරි සීවලී හාමුදුරුව අර ආරාමයේදී ඒ ආරාමයේ හිටිය දෝසකන හඳුරන්න ඇයි අර හැම උනේ? නේද? එක පැවිදි සහෝදරයෝ, එක ගුරුවරයාගේ ගෝලයෝ එකට හිටියා. එතකොට පින්තූරේ තිබිලා කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැත්නම් ජීවමානව හිටියම පින්වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ බැරි නේ? එහෙම හොඳට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ උනේ නැහැ. එහෙනම් එක පැහැදිලි සියලු සම්සල ලැබුවේ කොහොමද? උන්වහන්සේ සඳහා කළ යුතු දේ කළා. ලෝසක හඳුර නොලැබුවේ කොහොමද? නොලැබීම සඳහා කළ යුතු දේ කළා. දැන් සීවලිය හඳුර පින්වත්නි අර අමු මීවදයක් පූජා කරලා ඒක බුද්ධ ශාසනයකදී දන් දෙන ආසාවක් ඇති කරගෙන ආපු සසරේ ගමනේ දිග්ගටම දන් දෙදී දන් දෙදී දන් දෙදී ඇවිත් මේ දන් දෙන්න දෙන සුගතිය උපදිත ඒ සුගතිය ආය ආය ආය ආය දානම පුරුදු කළා. සමහර අවස්ථාවල කෑම ටික කාලා ඉවරයි බල්ලෙක් ළඟට ආවට පස්සේ ඒ බල්ලා බඩගින්න ඉන්නවනම් ඒ බල්ලට දැන් කෑම ටිකක් දෙන්න අහල පහලක කොහෙවත් කෑම ටිකක් හොයාගන්න නැහැ. ළඟත් නැහැ. ඊළඟ මොකද කරන්නේ? ඇඟිලි දෙකක් උගුරට දාලා මේ කෑම ටික බමාරලා බල්ලට දීපු අවස්ථා තියෙනවා. ආන්‍ය විදිහට සසරේ දන් දීම පුරුදු කරපු හින්දා ලැබුණාද නැද්ද? ලැබුණා. එහෙනම් අපි පාත්‍රයට අත දාගෙන නෙමෙයි පින්වත්නි අත කටේ තියාගෙන චිත්‍රයෙන් දැන් කවදාකවත් එහෙම අපිට උන්වහන්සේ හිඳ ලැබෙන්නේ නැහැ. අර උන්වහන්සේ ජීවමානව ඉන්න කාලේ එක දෙයක් තිබුණා. උන්වහන්සේ එක එකට කවුරු හරි කොහේ හරි වැඩියොත් එහෙම උන්වහන්සේට ලැබෙන දේ හරි අනිත් කෙනාට තියෙනවා කියන කාරණේ. එක එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේම වදාලා කීප කීප තැනකදී වැඩි වුණා. ඉතින් මේ එහෙනම් ඔබට තේරෙන්න ලෝසක හඳුරුවොත් හරියටම අරාරාමෙම හිටියා නම් එහෙනම් අපිට මේ ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද? විසඳෙනවා. ඇයි ඔක එහෙම කියන්නේ? පින්වත්නි දානයක විපාකයක් කියලා කියන්නේ ඒතර මේක කර්ම කර්මඵල විපාකයකට අදාළ එකක්ද නැද්ද? කර්ම කර්මඵල විපාකයකට අදාළ එකක්. ඒතර අපි මේ වරදවාගෙන දෙන කර්ම කර්මඵල විපාකයක්ද නැද්ද? ඔබ නොහිතුවත් සීවලි ආන්දරන්ගේ පින්තූරේ gedara තියෙනවා නම් අපිට කිසි දෙයකින් ලැබෙන අඩුවක් වෙන්නේ නැහැ කියන මතය අයිති වෙන්නේ කර්ම කර්මඵල විපාකයක් පිළිබඳව වරදවාගත් අදහසද. එතකොට යමේ කර්ම කර්මඵල විපාක කියන වැරදි අදහසක් ඇති කරගත්තොත් ඒක සම්මාදිටියද මිත්‍යා දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් සීවලි හාමුදුරුවෝ gedara තියාගත්ත එක නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය මොකක්ද? උන්වහන්සේව gedara තියාගෙන තියාගත්තු දෘෂ්ටිය අදහසයි මේ කියන්නේ. දෘෂ්ටි අයින් කරනවා මිසක් ගිහිල්ලා කාමදුරන් අයින් කරන්න එපා වගේ. දෘෂ්ටිය හිතෙන් අයින් කරන එක මිසක් පින්තූරය අයින් කරන එක නෙමෙයි. ඔබ පින්තූරේ තියාගෙන මෙහෙම හිතන්න. හාමුදුරුවෝ කළ යුතු දේ කරලා ලැබිය යුතු දේ ලැබුවා. එහෙනම් මමත් ඒ වගේ කළ යුතු දේ කරලා ලැබිය යුතු දේ ලබනවා කියලා අන්නේ දෘෂ්ටියක් ඇති කරගන්න. එතකොට හරි. දැන් එක කතාවක් කියන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පදාලා පින්වත්නි වාසි ජටෝපම කියන සූත්‍රයේදී කිකිලි කියන මේ කිකිලි බිත්තර ටිකක් දාලා මොකද කරන්නේ පැත්තට වෙලා කිකිලි ප්‍රාර්ථනා කරනවා අනේ මේ බිත්තර උණුසුම් වේවා උණුසුම් වෙලා පැටව එළියට ඒවා කිකේ පතනවා හැබැයි කිකිලි බිත්තර රකින්නේ නැහැ. ඇවිල්ලා ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා හැමදාම පතනවා රක. බිත්තර ටික රැකෙයිද? පැටව එළියට එයිද? නැහැ. ඊළඟට පුදුරජානසතර තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලි ගාමන්න බිත්තර ටික උණුසුම් කර කර රකිනවා. දැන් මේ කිකිලි පතන්නවද පැටවලිට ඒවා ඒවා කියලා. පතන්නේ. පැතුවත් නැතත් විතර ටිකින් පැටව එළියට එනවා. එහෙනම් ඉතින් වෙන්නේ මොකද්ද? එක කිකිලිය කළ යුතු දේ කරලා ලැබිය යුතු දේ ලබනවා. අනිත් කිකිලි කළ යුතු දේ නොකර ප්‍රාර්ථනා කර කර ලබන්න හදනවා. ඉතින් අපි දැන් ඔය කිකිලිය දෙන්නගෙන් කොයි කිකිලි වගේද සීවැලි පින්තූරය අභියස කටයුතු කරන්නේ? කළ යුතු දේ කෙසේ වෙතත් පැටිය යුතු දේ තියාගෙන ලබන්න උත්සාහයක් කරනවානේ. ඉතින් පින්වත්නි එහෙනම් සීවලි ස්වාමීන් වහන්සේ වන්දනා කරන ගියම මෙහෙ එන වරදක් වෙනවා. හැබැයි එතනත් පුංචි දෙයක් තියෙනවා කියන වරදක් තියෙනවා. කියන්නේ සීවලි සංස්කෘත වන්දින නෙමෙයි. ඒ වදින තෝරා ගැනීම මත. සෝලියස් මෙන්දිස්ට තිබුණා මේ සෝලියස් මෙන්දිස් නෙමෙයි. එම්සාලිස්ට තිබුණා ඊට වඩා වෙන එකක් අඳින්න. ඉතින් මොකක්ද වෙන දේ? සාරිපුත්ත මේ සීවලි සංඝගේ ගුරුවරයා කවුද? සාරිපුත්ත සංඝ. ගුරු ගුරු ස්වාමීන් වහන්සේ මේ ශාසනය කොහොම කෙනෙක්ද? ගෞතම බුද්ධ ශාසනයේ ඉන්න අග්‍රම ශ්‍රාවකයා. අග්‍ර කියන්නේ පින්වත්නි සියලුම සංඝාසල පිළිවෙලකට තිබ්බොත් එimhe ඉස්සරහින් ඉන්නේ කවුද? සාරිපුත්ත සංඝාසය. ඒතර මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට පස්සේ ඉන්න අග්‍ර ශ්‍රාවකයා තමයි එනම් ශ්‍රාවකෙක් කරේට වඳින්න තෝරගන්නවා. එතකොට මේ ගුරු ස්වාමීන් වහන්සේ තෝරගන්න තෝ ගෝලය තෝරගත්තා. මොකද්ද මේකට හේතුව කියලා ටිකක් හිතන්න. දැන් පන්සලේ ගුරුහාමුදුරුවෝයි ගෝලහාමුදුරුවෝයි දෙන්නා ඉද්දී දෙන්නම සිල්වත් නම් ගුණවත් නම් ඔබ ඉස්සලා ගරු කරන්නේ කාටද? ගුරුහාමුදුරුවෝ. දැන් මේකේ දෙන්නා අපි ගුරු ගෝල සම්බන්ධය අමතක කරලා ගන්න. ගුරු ගෞරවය අමතක කරනවා. ඊළඟට සාරිපුත්ත සංඝහන්සේට තාත්තා කෙනෙක්ගේ වයසෙද්දී පුතෙකුගේ වයසේ තමයි සිවලි හඳුර හිටියේ. සිවලි හඳුරට අවුරුදු 7යි සාරිපුත්ත සංඝහන්සේට අවුරුදු 34 ගාන. එතකොට අපි ගෙදර තාත්තයි පුතයි දෙන්නම සිල්වත් නම් ගුණවත් නම් හොඳයි නම් අපි දෙන්නගේ ඉස්සලා ගරු කරන්නේ කාටද? තාත්තට. එහෙනම් අපි ගුරු ගෞරවය වගේම වැඩිහිටි ගෞරවය තමතක වෙලාද නැද්ද මේ තෝරාගන්නේ? අමතක වෙලා. අග්‍රස්ථාන දෙකේ වටිනාකමත් අපි අමතක කරලාද නැහැ. මොකද අග්‍රස්ථාන දෙක සීවලි හාමුදුරුව ලබන්න අග්‍රයි සාරිපුත්ත හාමුදුරුව ඈ ප්‍රඥාවෙන් අග්‍රයි දැන් බලන්න ඔය දෙකෙන් කෝකද වටින්නේ කොහොමද එහෙම කියන්නේ ඔබ නිකන් තේරෙන්න මෙහෙම අපිට කියමු ප්‍රඥාවෙන් අග්‍රයි කියන්නේ ඔළුව හොඳට හදාගන්න ඔළුව ඔළුව කියන්නේ හරි ලැබෙන කතන්දරේ ඉන්නේ කොහෙද එතකොට? බඩට. ඇඟ පැත්තෙන් කියන්නේ පාත්‍රයේට අප දාගෙන ඉන්න කෑම සම්බන්ධ වෙන්නේ ඕකල ඔළුවේදී ඉතින් ප්‍රධානම දේ. එතකොට දැන් බඩයි ඔළුවයි දෙකෙන් අපි ඉස්සෙල්ලා තැන දෙන්නේ නම් කෝකටද කියන එක තේරෙනවද නැද්ද? කෝකටද තැන දෙන්නේ? හ්ම්? බඩට. හිතන්න බින්වානේ මෙහෙම. ඔන්න පන්තියේ ළමයි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් හොඳට ඔළුව හදා ගන්නවා අනිත් එක්කෙනා කිසිම මේ දෙයකින් ඔළුවක් නැති මිනිහෙක් කොල්ලෙක් ඔළුව හොඳට හදාගත්තු ළමයා විශ්වවිද්‍යාලේ උපාධිත් අරගෙන ප්‍රශ්චාත් උපාධිත් අරගෙන හොඳ රස්සාවකට යයිද නැහැ හොඳ රස්සාවකට යන්නේ ඔළුවක් නැති මිනිස්සයා කොහේ ඉඳලා ඔය කොහේ හරි ආයතනයක අතුපතු ගන්න ජොබ් එකක් හරි මොකක් හරි සුළු රස්සාවක් හරි මොකක් කරන් කරයි නෙමෙයි කන්න එපා කොහොමද? දැන් ඔළුව හරියට හදාගත්ත නැති කොල්ලා එහෙම සුළු රස්සාවක් කරනකොට ඔළුව ඉහළින් හදාගත්ත කෙනාට ඉහළ රස්සාවක්ද නැද? ඉහළ රස්සාවක්. දැන් මේ ඔළුව ඉහළින් හදාගෙන ඉහළ රස්සාවක් ගත්ත කෙනාට වැටුප කොහොමද හම්බෙන්නේ? වැටුපත් ඉහළින්ම හම්බෙනවා. වැටුප ඉහළින් හම්බෙනවා නම් බඩට කොහොමද හම්බෙන්නේ? ඈ බඩට තේලින්ම හම්බ වෙනවා. එතකොට ඔළුව සුළුවෙන් හදාගත්ත කෙනාට රැකියාව සුළුවෙන්. රැකියාව සුළුවෙන් හදාගත්ත කෙනාට වැටුප සුළුවෙන්. වැටුප සුළුවෙන් නම් බඩට සුළුවෙන්. එහෙනම් බඩට ඕනේ නම් තැන දෙන්න ඕනේ කොහෙද? ඔළුවට. එහෙනම් ඔබට ලැබේ ලැබීමට නම් ඕනේ ඒත් වදින්න ඕනේ කාටද? ගරුකලයේත් කාටද එහෙනම්? සැරියුත් සමණහන්සේ ගිය මඟට ප්‍රඥාව පැත්තට පිවිවන්නේ. එතකොට අපිට ගුරු බෝල සම්බන්ධයෙන් උතමතක වුණා, වැඩිහිටි සම්බන්ධයෙන් උතමතක වුණා, අග්‍රස්ථාන සම්බන්ධයෙන් උතමතක වුණා. හැම පැත්තෙම අමතක වෙලා එන සාරිපුත්ත සම්බන්ධව අතෑරලම දානවා. ඒකෙන් තේරෙනවා එක දෙයක්. සීලී හාමුදුරුවෝ පිටුරේ ඔය තරම් විකුණුනා කියන්නේ. මේ රටකක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒකේ තේරුම තමයි අපිට ඕනේ ඔළුවටද බඩටද. බඩට. ඕක තේරුම් අරගෙන දැන් ව්‍යාපාරිකයෝ අලුත් වැඩිල්ලක් පුරුදු කරලා තියෙනවා. ඒ තමයි ලොකු බඩකින් චූටි ඔළුවකින් පිළිමයක් තේරවන්න නේ. බඩ ලොකු ඒ ඔළුව පුංචි. මොකද්ද? හයියෙන් කියන්නේ लाफिंग बुद्ध हाँ ඔගේ මොකෝ ඔළුව ඔච්චර චූටි. සැරි උත්සාහනන්දෙන් වදින්නේ නැති අයගෙන් තේරෙනවා මේගොල්ලන්ට ඔළුව ලොකුටයි දොස් එහෙම ඉතිලි මේ කියන්නේ නෑ. ඔළුවට වැඩක් නැති හින්දා චූටි ඔළුවක් තියෙනවා. ඒතකොට පින්වත්නි සාරි මේ සීවලි සංහන්සේට උත්තර ගරු කරන එකෙන් තේරෙනවා මේගොල්ලන්ට ඕනේ බඩ. එහෙනම් ලොකු බඩක් ඇදුවා. බඩට වදිනවා පුංචි ඔළුවකට වදිනවා. ඔකට තමයි පිළිමින් හදලා තියෙන්නේ. නෑ ඔය පිළි මේ පින්වත්නි යම්කිසි කතාවක් තියෙනවා පැහැදිලි ඉතිහාස හොඳ කතාවක් තියෙනවා. ඕකෝය මම කෙලින්ම නම කියන මොකද හේතුව මේ කරපු හානියක් හින්දා පිටිදුවේ සිරිදම්ම හාමුදුරුව මේක මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් කියලා සංකල්පයක් අපිට දුන්නා. කියන්නේ ඇති මිනිහගෙන් අරගෙන නැති මිනිහට දීලා සමාජයේ සමබර කරන්න උත්සාහ කරාලු මේ කෙනා ඉතින් ඇති මිනිහා හැමතිස්සෙම ඊට පස්සේ මෙයාත් එක්ක කොහොමද ඉඳලා තියෙන්නේ තරහෙන් ඉඳලා මෙයාව දවසක් මරලා දැම්මලු දැම්මට පස්සේ මෙයාගේ අතේ තිබුණලු කොලයක් මම තමයි මෙතේ බුදුන් වෙන්නේ කියලා එතකොට දැන් එහෙනම් ඔයකත් එක්ක ආනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා ඒ මිනිස්සුක පිළිඅරගෙන ගියා හොඳයි ඉතල බෝසතාණන් වහන්සේට හරි දැන් ඔබ කියවනේ මයි ලාභි බුද්ධ කියලා බුද්ධ කියන වචනේ අපි පාවිච්චි කරනවා බුද්ධ කියලා කියන එක සිංහල භාෂාවෙන් කොහොමද කියන්නේ? බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉංග්‍රීසි වලින් කියන වචනේනේ. B U T H බුද්ධ. ඒතකොට ඔක සිංහලෙන් කියන්නේ කොහොමද එනවා? බුදුරජාණන් වහන්සේ. එහෙනම් ලාපින් බුද්ධ කියන එකේ සිංහල තේරුම කියන්න බලන්න. ඈ මම මේ පාවෙවි පාවෙවි එන්න පිටවන්නේ චෛත්‍යයි බෝධියයි කියලා මේ බුදු පිළිමයට ගැන කියන හින්දා මේ බුදු පිළිමයක පොඩි කතන්දරයක් කියන්නත් එක්කයි අපිට පිළිමයට කරන තවත් ලොකු අපහාසයක් මෙතන තියෙනවා කියන එක ඔබට නොදැනුණාට මෙතන ලොකු කතාවක් තියෙනවා. ඔය බණ්ඩාරවල පැත්තේ එක ලාෆින් පිළිමයක් ඉදර ගෙනල්ලා තියාගෙන ඉඳි ඔය පිළිමේ වැටිලා කැඩිලා ඇතුලේ තිබිලා තියෙනවා අපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදු පිළිමය. අර පිළිමේ ඇතුලේ. කොහොමද ඒ වුනේ එතකොට? පාංගිරියක් ඇතුලේ කරපොත් එක්ක කියොත් එහෙම ඔබ බැරි වෙලා යන්න බැරිද පුළුවන්? ඈ? බැරි වෙලා කියත හැකි. නමුත් මේ ලාෆින් පිළිමයක් ඇතුලේ මේ බුදු පිළිමයක් තියෙනවනේ. ඒක බැරි වෙලා නෑ. පින්වත්නි ඕකට අපේ රටේ එක්තරා මහානායක හඳුරු කෙනෙක් කියන්නේ එක්තරා අනුපාර්ශවයක මහානායක හඳුරු කෙනෙක් ප්‍රකාශයක් කරලා තිබුණා පත්තරයකට මේ පත්තරෙන් ඇහුවට පස්සේ කියලා තිබුණා මේක අපිටයි ටිකක් නෙමෙයි මේක මහායාන බුදුදහමටයි ටිකක් ඒ නිසා ඕක අපේ රටෙන් බැහැර කරන්න ඕනේ කියන්නේ. මට ඒ පත්තරේ දැක්කට පස්සේ ඒ මහානායක හඳුරුව ගැන සංවේගයක් ඇති වුණා. මේ මහානායක හඳුරුව වෙනනම් මේක මහා යානයට අයිති එකක් කියලා නේ තාම හිතාගෙන ඉන්නේ. ඒත් හාමුදුරුවොත් එහෙම හිතාගෙන ඉන්නවනම් මහානායක හාමුදුරුවොත් පින්වත්නි මිනිස්සු ගැන වුණ කතාවද මිනිස්සුත් බොහොමයක් හිතන්නේ මේක මහායාන බුදුදහමටයි කියලා කියනවා. චීනෙන් ආපු හින්දා. නමුත් මේකේ බුදුදහමට කිසිම සම්බන්ධයක් තියනවද කියලා මම ඔබට ටිකක් මතක් කරන්න. ඔය පිළිමේ ඉතිහාසෙත් එක්ක. ඔය පිළිමේ ඕනම දෙයක් මිනිස්සු අතර වදින්නේ නෝකර හේතුවක් තියෙනවනේ. හේතුව දැනගන්න මිනිස්සු. මොකද මේ පිළිමේ අපි අතරට එන හේතුව චීනේ තියෙන පින්වත් සමහර ප්‍රාන්තවල ඔය පිළිමේ බඩ වසන්න කියලා සල්ලි හම්බෙනවා. පිළිමේ ගිහිල්ලා බඩ වසන්න එතකොට ඒ සංකල්පය අපි අතරට ගෙනල්ලා තියෙනවා. අපිට තියෙන පිළිමේ ඉස්සරහෙන් කියලා තියන්න කාසි ටික. එතකොට සල්ලි හම්බෙනවා. පාසනාව දානවා. ඒක පොඩි වෙනසක් කරලා තමයි අපිට ගෙනත් තියෙන අර බඩ වසන කතන්දරේ නැතුව. මෙතන බඩ වසන කතාවක් තියෙනවා. මොකද්ද? කො බලන්න එක දැන් දන්න අය. එහෙනම් කියන්න සිද්ධ වෙනවා. පින්වත්නි සමහර මිනිස්සු මැරුණාට පස්සේ මිනිස්සුන්ගේ වැඳුම් පිදුම් වලට ඇදහිලි වලට මුරුදු කරගන්න අවස්ථාව ඔබ දැකලා තියෙනවා. අපේ රටේ තෝරන තරම් තියෙන දැන් රන්වල දෙවියෝ එහෙම වගේ දේවතා දෙහි ඕන තරම් තියෙනවා නේ. මරණට පස්සේ ඒ පුද්ගලයා දෙවියෙක් හැටියට සැලකලා වැඳුම් පිදුම් කරනවා. චීනේ මීට අවුරුදු 1000 ගානකට කලින් විතර එක මිනිසෙක් ඉතිරිය මිනිහ හරි පෝසන්. ඒ මිනිහයාට පින්වත්නි සල්ලිත් ඕන තරම් තියෙන හින්දා කණ එකමයි කරන්නේ. මොකද ඉස්සෙම කාලා කාලා කාලා කාලා මොකද වෙන්නේ? මහත් වුණා. මහත් වුණාට පස්සේ අද වගේ අර මෙහෙම කරන ඒවා මුකුත් තිබුණේ නැහැ. හරි? මේ ඊට පස්සේ මේ මිනිසයා උඩට ටී-ෂර්ට් එකක්වත් අඳගන්න බැරි තරමටම මහත් වෙනවා. ඉතින් උඩට මොකක් කරේ දෙද්දක් දාගෙන තමයි ඉන්නේ සරමක් වගේ එකක් යක්ෂ තමයි අඳගත්තේ. මෙවසගේ බඩ කොච්චර මහත් වුණාද කියනවනම් අර බෙරේ දෙපැත්ත අල්ලන්න පුළුවන් වගේ බඩේ දෙපැත්ත අල්ල တဲ့ හැබැයි බඩේ ඉස්සරහ අල්ලන්න බෑ. එච්චරට මහතයි. දැන් මෙයාට එතකොට බඩ කසා ගන්න හිම වුණාම කසා ගන්න පුළුවන්ද? එතකොට කරන්න වෙන්නේ මොකද්ද? ඈ වෙන කෙනෙකුට කියන්න මෙයාට නිකන් එකපාරට මතක් වුණා මේ ගමේ ගොඩේ ඉන්න චූටි කොළු පැටවුන්ට කියලා කසා ගත්තා නම් හොඳයි කියලා. මොකද එකක් සමහරවිට චූටි ළමයිගේ අතපය හරිය සිනිඳුයිනේ. ඒ නිසා හිතුනද දන්නේ නැහැ. ඉතින් මේ පුංචි ළමයින්ට එක්ක කතා කරලා ගිහුවා පුතාලට කාසි ඕනේද? හා මම කිව්වා. එහෙනම් බඩ කසන්න කියලා කිව්වට පස්සේ කාසි දෙන්නම් කස දෙන්නම් නම් දෙනවනම් කසන්නම් කියලා දැන් ළමයි කැතුවා. කසලා කාසියෙන් තරන් ගියාට පස්සේ වින්වත්නේ ළමයි හරියට දැන් මේ ගෙදර එන්න පුරුදු වුණා කාසි වලින්. ඉතින් දැන් කාසි ගන්න ළමයි ගෙදර පිරෙනකොට මේ මිනිස්සයා කාසි මල්ලක්ම ළඟ තියාගෙන වාඩි වෙලා ඉන්නවා හොඳට ඈත්ලා ළමයි බඩ කසලා කාසිත් තරම් යනවා. සමහර ගෙවල් වල පින්වත්නි එදා වේල කන්න නැතුව කිසි දෙයක් හරියට ගියේ හරිය නැත්නම් ව්‍යාගන්න සමහර අම්මලත් මොකද කරන්න පුරුදුනේ ඈ ළමයට කතා කරලා කියනවා පුතේ ගිහිල්ලා මම මේ කාසි ටික කරන් ඉන්න කියලා. හරිද? ඉතින් දැන් දෙමව්පියන්ගේ පවා අවසරයෙන් තමයි දැන් මේ ළමයි ඉන්න පුරුදු වෙන්නේ. සමහරවිට මේ මිනිස්සයා මොන හරි වැඩකට දෙරිලවත් පාර යනවා නම් එතකොටත් ළමයි පස්සෙන් එනවා මාමේ මාමේ අපි බඩ කසන්න ඉන්නද කියලා. ඉතින් මට පාර යනකොට කාසි මල්ලක් හරි තියාගෙන යන්න සිද්ධ වුණා. ඔය විදිහට පින්වත්නි මෙයා රටේ ළමයි අතර සෑහෙන ප්‍රසිද්ධ වුණා ඕනතරම් කාසි වෙනවා මේ මාමා මෙහෙමයි කියලා. හැබැයි ළමයි නමකුත් දැම්ම මේ මාමට නම තමයි හැපි මෑන්. මොකද නම දාන්න හේතුව මෙයා දැන් ළමයි ඉස්සරහා කොයි වෙලාවෙත් hina වෙච්ච ගමන්. පුළුවන් නම් කියන රහස මොකද්ද? ඈ දැන් අපි අපේ බඩ අල්ලනකොට අපිට hina යන්නේ නැහැ. නේද? වෙන කෙනෙක් අත තිබ්බොත් මොකද වෙන්නේ? ඔව්. hina යනවානේ කිචි. ඉතින් මේ වෙන ළමයි ඇවිල්ලා කසනකොට මේ මාමට හැමතිස්සෙම ඕවා වගේ තමයි. ඉතින් hina වෙච්ච ගමන් ළමයි හිතනවා හැමතිස්සෙම මාම hina වෙන ගමන් කියලා සතුටින් ඉන්න මාම කියලා හැපි මෑන් කියලා නම දාගත්තා. එතකොට පින්වත්නි ඔය පිළිමේ සිනහව අනිවාර්ය දෙයක් වෙලා තියෙනවද නැද්ද? වෙන මොකක්වත් නිසා මේ කාසි මල්ලයි සිනහවයි අනිවාර්යුනේ මේ ළමයින්ට සැලකුව වැඩපිළිවෙලේ තියෙච්ච කාරණා දෙකක්. ඉතින් එතකොට මෙයා මැරිලා ගියාට පස්සේ ඒ ළමයි ලොකු වෙලා ඒගොල්ලන්ගේ પરම්පරාව තුළ දුප්පත් මිනිස්සුන්ට දැන් හිතේ ටගල් මතක් වෙන අනේ පුංචි කාලේ වගේ අපිට මේ විදිහට කාසි උනන මිනිස්සෙක් වගේ දෙයියෙක් වගේ අපිට ඉස්සර සල්ලි දුන්නේ එහෙම මිනිස්සෙක් දකින්නවත් නෑ ඒ මිනිස්සයා මොනලෝකේ කියත් අපිට පිහිට වේවා කියලා අර මිනිස්සයා කෙනෙහි මහා ගෞරවයෙන් ඇදහිල්ලක් ඇටිට හිතේ ඇති වුණා. එයා කොයි ලෝකේ හරි ඉඳලා අපිට ධනිය දෙනවා නම් කියලා හිත හිත වදින්න ගත්තා මිනිස්සයා. එතකොට මේ මිනිස්සයාට මේ ඒ වදිනේව දැකලා ළමයින්ගේ පරම්පරාවයි. ඒ ඊ ඉදිරි પરම්පරා ඒක පුරුදු වුණා. ඒකට නමක් හදාගත්ත ඒගොල්ලෝ laughing buddha. මේක හරි නම ඒක. මොකද්ද? බුද්ධා නෙමෙයි laughing buddha. එතකොට මේක වෙනම ආගමක් වුණා. ඒ ආගමේ ධනයට සහ දානයට අධිපති දෙවියෝ හැටියට මේ laughing buddhaව අදහන්න ගත්තේ දෙවියෙක් විදිහට ඒ ආගමේ නම පින්වත්නි තාව. මොකද්ද? තාව. ඒතර මේ දැන් මහායානටයි ඒක. එහෙම නිකුත් නෙමෙයි වෙනම ආගමක්. ඒතර දෙයියන් මොකද කරලා තියෙන සේවය? බඩ කසපු අයට කාසි දීලා. ඔක තමයි දැන් දෙයියන්ගේ සේවය. ඊට පස්සේ පින්වත්නි මේ පිළිමේ ඔය මහායාන එන්නත් චීනෙට මහායාන එන්නත් කලින් ඔය ආගමේ තිබිලා තියෙනවා. ඊට පස්සේ මහායාන යහම රජවරු මහායාන වලදගත්තා. ඔය දෙක එකට ගැටි ගැටි ආවා. චීනෙට සුද්ධ කියාට පස්සේ සුද්ධ වෙ පිළිමේ දැකලා කල්පනා කළා දැන් බුදුරජාණන් වහන්සේට සුද්ධ කොහොමද කියන්නේ? බුද්ධ. එතකොට බුද්ධ කියද්දි B U double D H. දැන් අර පිළිමේ දැක්කම ඕක බුධා කියලා කිව්වම සුද්ධ ඕක කතා කළා කොහොමද? බුද්ධා කියලා. මොකද සුද්ධට උතන තියෙන එක අකුරක වෙනසක් මොකක්ද උතන? H B U D H A B U double D H A බුද්ධා බුද්ධා එක D අකුරක වෙනස තියෙනවා. ඒ ඔය D අකුර පැත්තක දාගත්ත සුද්ධ මොකද කරේ? ඒක බුද්ධා කරා. කරලා ඔය බටහිර රටවල බුද්ධ බාර් බුද්ධ කැෆේ නොයෙකුත් ඒවා තියෙනවා පින්වත් මොනතරම්. දැන් මේ පිළිමේ සුද්ධ මේක ගෙනාවා එයාගේ ගොල්ලෝ රටවල බුද්ධ කියලා. ඒතකොට සුද්ධ බුද්ධ කරපු පිළිම අපි ඒ නමින්ම අපේ රටට වැදගත්තා. ඒකයි කරේ. දැන් බුද්ධ කියන නමින් ඕක අරගෙන යන එක ගැන කැක්කුමක් තියෙන හින්දා මම මේ ඕක කියන්නේ. මොකක්ද මට තියෙන කැක්කුම? බුදුරජාණන් වහන්සේ පින්වත්නි බුද්ධ කියන ආමන්ත්‍රණය කරන්න සුදුසුකම හැදිච්ච හැටි උන්වහන්සේ කියනවා. ගොඩක් දේශනාවල. ඔබ දන්නවා ධම්සප්පවත්තන සූත්‍රය උන්වහන්සේ මුල්ම සූත්‍රය පවා භාග්‍යතුන් වහන්සේ වදාලා චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරනකම් ආකාර 12කින් පරිවර්ත 3කින් අවබෝධ කරනකම් ලෝකෙට බුද්ධ කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියන්නේ. යම් දවසකට මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරලේ ඉදයින් පස්සේ තමයි මම මේ ලෝකෙට බුද්ධ කියලා ප්‍රතිඥා දුන්නේ කියනවා. එහෙම නේද? එතකොට දැන් මෙයාට අපි බුද්ධ කියලා ආමන්ත්‍රණය කරන්නේ මෙයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලාද? නෑනේ. එහෙනම් එතකොට චතුරාර්ය සත්‍යෙටම කරන අපහාසයක්ද නැද්ද? බලන්න හිතලා උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබිලා ධර්මය අවබෝධ වෙනකම් උන්වහන්සේ කිසිම විදිහකින් බුද්ධ කිව්වේ නෑ. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හම්බෙලා සක්විත රජෙක්වත් කවදාකවත් පින්වත්නි බුද්ධ වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒතකොට දැන් මේ පිළිමේට බුද්ධ කියන්නේ අපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවත් තිබිලාද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණවත් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලත් නැහැ. මේ මෙතන සහභාගී වෙලා ඉන්න අයට පුරුෂ තියෙන පුරුෂ ලක්ෂණ ටිකවත් අරයන්ට නැහැ. එතකොට එයාට බුද්ධ කියන වචනේ කියන්නේ නම් සුදුසුකම කොහෙත්ම තියෙනවද? අපි එතකොට පින්වත්නි බුදු බුදු පිළිමයකට අමතන බුද්ධ කියන වචනයකට කතා කිරීමත් එක්ක ඔබ දන්නවද බුදු පිළිමයක බය ගෞරවයකට හිමම එනවා කියන්නේ. ඒකට එනවා. එහෙම එනවා කියන එකට සාක්ෂි තමයි අපේ රටේ කැඩිච්ච බුදු පිළිමේ gedara කුණුකොටට දැම්මේ නැහැ. ඇයි? බයක් තියෙනවා ගෞරවයක් තියෙනවා. අද පන්සලේ බෝධිය ළඟ බෝමුල ළඟ කැඩිච්ච පිළිම ගෙනල්ලා තියෙන මිනිස්සු අතර ලාපින් පිළිම ගෙනල්ලා තියෙන අවස්ථාව ඕන තරම් දකින්න හම්බ වෙනවා. ඒතර ලාපින් පිළිමේ ගෙනල්ලා තියන්නේ ඇයි? අර පිළිමේට තියෙන බය ගෞරවය හිම ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. ඒක පන්සලේම ගෙනත් තියන්නේ ඇයි? ඒක බුද්ධ ආගමටයි තියෙන එකක් කියලා හිතන්නේ නේද නැද්ද? හිතන්නේ නේද? එහෙනම් පින්වත්නි මේකත් මේ පිළිමේට කරන අපහාසයක්ද නැද්ද? ඒක ටිකක් මම නිතර නිතර කියලා තියෙනවා. කියලා කියලා කියලා කොහොමරි ඕක ලොකුවට කරගෙන යන මිනිහෙක් ඉන්නවා පෙරට. හ්ම්? උන්හේගේ නම මොකද පුළුවන් කියන්න බලන්න. හ්ම්? මම ඕකෙහි මාර්ගය තුලක් කියලා තිනවට මේ වෙන රටක වෙලා කියන එක එච්චර මහා දෙයක් නෙමෙයි. ආශිර්ය වණිකරත්න තමයි පින්වත්නි ඔබ ඉරහඳ පත්තරේ මුදලාලි තමයි රටට ගෙනාවේ නමුත් ආශිර්ය වණිකරත්න තමයි අද ඔබ පතුරගෙන ගියේ. හැබැයි උන්හේ එක හොඳක් කරනවා දැන් මේ වෙන වෙන තාම ධර්මයට පටහැනි දේවල් කරාට මේකට දැන් යා නම පොඩක් වෙනස් කරලා laughing goat කියලා. ඒක වටිනවා. ඒක හරි බුද්ධ වචනේ අයින් කරගත්ත එක. හැබැයි එයා එක්ක දැන් වෙනස් කළා වෙනස් කරන්න බැරි විදිහට මිනිස්සු අතරට මේක පැතුරුණා කියන එකේ පන්සලකට යන්න බෑ පින්වත්නි බණක් කියන්නේ පන්සලේ ලොකු හාමුදුරුවෝ රවින්ද ආවාසෙට ගියාට පස්සේ ආවාස කැබිනට් එකේ මේ පිළිමයක් තියෙනවා. හ්ම් මේ බඩ කසාගත්තු පිටරටක මිනිහෙක්ව පන්සලේ හාමුදුරුවෝ මහ ලොකුවට ගෙනල්ලා තියනවා. සමහරවිට මහ විශාල පින්ම පන්සල්වල ගෙනල්ලා තියලා තියෙනවා. ඒව එතනින් නැවතිලා නැහැ. අත්තනගල්ල රජමහා විහාර සිමෙන්ති කොට්ට 40 ගානක් වියදම් කරලා ලොකු පිළිමයක් හදලා තියෙනවා පින්වත්නි පන්සල ඇතුලේ. එතන පන්සලක් ඇතුලේ මේ වෙනම ටාවෝ කියන ආගමික පිළිමයක් හදුවා කියලා කියන්නේ මේක අනාගත પરම්පරාවට බුදුදහමේ පිළිමයක් කියන නමින් යන එකක් නැද්ද? යනවා. ඒවට වගකිව යුතුයි අර බුද්ධ කරපු සුද්ධ වගේ කියන්නත් ඕනේ. ඒට අමතරව මේකට මෛත්‍රී බෝසත් සංකල්පයක් දුන්න හාමුදුරුවෝ වගේ කියන්නත් ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේක අපි අතරින් දැන් සෝමහාමුදුරුවෝ සෑහෙන උත්සාහයක් ගත්ත දෙයක් තමයි ඔය Hindu දේව සංකල්ප මේකට ඈඳලා කතා කරලා තියෙන එක බැහැර කරන්න උන්වහන්සේ ලොකු උත්සාහයක් ගත්තා. තව අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ 10ක් 15ක් නෙමෙයි පරම්පරාවක් දෙකක් ගියාට පස්සේ තව සෝමහඳුරු බිහි වෙන්න වෙයි පින්වත්නි මේ පිළිමේ පන්සල් වලින් අයින් කරන්න කතා කරන්නේ නේද? එතකොට ඕක ඔය විදිහට දැන් පන්සල් වලට පැතිරි පැතිරි යනවා නම් මේක ඇත්ත කතාව හරියට දැනගෙන අපි අතරින් අයින් කරගත යුතුද නැද්ද? එතකොට මේක ඒ නිසාම පුන පුනා කියන්නා කියලා සෝමහඳුරට වාහනේ පූජා කරපු සුමිත්‍රා වරසිංහ අම්මපුවා මට නිතර මතක් කරලා කියනවා. ඒ නිසායි මම මේ කාරණේ මේ වෙලාවේදී මතක් කරන්න හිතුවේ ඕස්ට්‍රේලියාවේ වැඩම කරපු වෙලාවේ එක වතාවක් හරි මේක කිව්ව එක වෙන්නේ කියලා හිතනවා. පින්වත්නි ඔය පිළිමේ අපි අතරින් එහෙනම් ඈඩ් කරන්න නම් අපි මොකද දැන් කළ යුත්තේ මේකේ ඇත්ත කතාව දැනගෙන මිනිසුන්ට මතක් කරලා දෙන්න ඕනේ රෝග මතක් කරන්න නම් මෙන්න මෙහෙම හිතන්නකො. ඔන්න ඔබ කොහේ හරි පන්සලකට ගියාට පස්සේ ඒ පන්සලෙන් අපිට කොහේ යාළුවෙක් ගෙදරකට ගියා කියලා. ඒ පන්සලේ ඔබ ඔබ කියන යාළුවාගේ ගෙදරත් ඔය පිළිමයක් තියනවා නම් ඔබ අහන්න මොකටද මේ පිළිම ගෙනාවේ? එතකොට යා මොකක් කියයිද? අපිට මේක ගෙනාවු දා ඉඳන් හරි තරුණේ කියන්නේ ඔක කියනවා මම පිළිමි කියන්නේ. ඉතින් එයාලා දැන් හිතන් ඉන්නවා මාසේ පඩිය හම්බෙන්නේ ඈ මේ පිළිමි ගෙදරට ගෙනාවු හින්දා. එතකොට දැන් සරුයි කියලා හිතු කිය කියනකොට ඔබ කල්පනා කරන්න ආයේ වෙන්නත් පුළුවන්. ඇයි හේතුව? ඔය පිළිමේ ඉන්න මිනිස්සයා ජීවත්ව ඉන්නකොට එයා වැසළු කරපු අයට සරුණාද නැද්ද? කොහොමද සරුණේ? බඩ කැසුවම කාසි හම්බුණා. එතකොට එහෙනම් සරු වෙන්නේ කොහොමද? පඩකසනායට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක පිළිමේ ඉන්න පුද්ගලයාගේ ස්වභාවය. එහෙනම් දැන් අපේ මේ යාළුවට සරුයි කියලා කියන්නේ මේගොල්ලොත් මොනවද කරනව ඇත්තේ? බඩකසන ඇති. ඕක තේරුම් ගන්න. එතකොට ඕගලයන් ගෙදර දැන්ට ඔය පිළිමේ අඩුතරමේ කීටක් ටිකක් හරි ආදරෙන් ගෞරවයෙන් සරුයි කියන අදහසින් පෙන්නගෙන තියාගෙන ඉන්නවා නම් ඕගොල්ලොත් එහෙනම් මොකද කරන්නේ? බඩ කසන අය කියලා ලෝකෙට පෙන්වන චීනෙක්ගේ බඩ කසනවා කියලා. ඉස්සරහට කොහොමවත් චීන ආර්ථික බලවතා වුණාට පස්සේ බඩ කස කසෙන්නේ නෙවෙයි. අපි යන රටාවට ගියාට පස්සේ පින්වත්නි. එතකොට මේ පිළිමේ අපි අර hinaවෙම පේනවා. hinaව මොකටද තිබුණේ? හ්ම්? කිසි නිසානේ. ඒ කියන්නේ යාළුවාගේ ගෙදර අර පිළිමේ hinaවක් තියෙනවා කියන අපි එන්න ටීකට ගල්ලොත් මොකද කර කර ඉන්නේ නැත්තේ? කස කස ඉන්නේ නැත්තේ. පන්සලේ හාමුදුරුවෝත් ඔබ පන්සලේ ඇතුලේ ගහනවා නම් හාමුදුරුවෝත් මොනවද කරන්නේ? දානි වන්දලේ වල නිකන් ඉන්න ගමන් කසනවා ඇති තියෙනවා. ඉතින් ඒකයි පන්සලේ ඔබ ගොඩ ගන්න හදන්නේ. අපිට ඕක අපි අතරින් ওই විදිහට බැහැර කරන්න අදහස් ඇති කරගත්තේ මොකද සීවලි හාමුදුරන්ගේ පින්තූරය යතින් බලන් ගියාම සෑහෙන වටිනවා. මොකද අපි සරණ යන සංගරත්නේ නිසා. මේක දැන් ඔය ඔක්කොගෙම තේරෙන්නේ එතකොට අර බිත්තර ටික රකින්න ඇති කිකිලියන් වැඩේන්නේ ප්‍රාර්ථනාවේ නැවතිච්ච. ලංකාවේ තමයි දකුණු ආසියාවේ වැටියේ ලොක් මේ මේ පිළිම විකුණන ලොකුම කඩේ හදලා තියෙන්නේ. ලංකාව ආශිර්වාණි කරන්න. එතකොට පින්වත්නි දකුණු ආසියාවේ ලොකුම කඩේ ලංකාවේ හැදුවා කියලා කියන එකේ තේරුම තමයි දකුණු ආසියාවේ බිත්තර රකින්න නැතුව වැඩියෙන්ම පතපතේන කිකිලියෝ ටික ඉන්නේ කොහෙද? හ්ම්? ලංකාවේ. එනිසායි ලංකාවේ අයට මේක කියන්න සිද්ධ වුණේ කාලේ ටිකක් අරගෙන හරි පින්වත්නි මේ පිළිමේ වගේ ඒවා කියන්නේ gedara දෙයක් තිබුණොත් අනේ අපිට ලැබෙනවා කියලා පතන ඒවා අපේ ගෙවල් වලට ඕන නැට මුස්ලිම් මිනිස්සුන්ට එහෙම අනිත් අනිත් ඔය ජාතික ආගම් වල මිනිස්සුන්ට නෑ ඒ වගේවනේ. ඒගොල්ලන්ට නැත්තේ කියන්නේ අපි ගමු රැට කොහරි යනවනම් පින්වත්නි අපිට කෑම ටිකක් කන්න හෝටලයක් කරලා තියෙන්නේ කාගේ හෝටලයක්ද? අපේ සිංහල හෝටලයක් හොයාගන්න තියෙනවා. අපිට ඇරලා තියෙනවා නම් රෑ 12ට එකටත් ඇරලා තියෙන්නේ මුස්ලිම් හෝටලයක්. ඒතකොට ඇයි හේතුව? පුළුවන් නම් කියන්න ඇයි මුස්ලිම් හෝටල් රෑ 7 වෙනකොට වහන්නේ නැත්තේ? අපේ වගේ. ඈ? නෑ ඒගොල්ලන්ට මෙගා නාට්‍යනේ. හරිද? ඒකයි හේතුව. එතකොට දැන් අපේ අය හතර හෝටලේ වහන්නේ ඔව් මෙගා නාට්‍ය යන හින්දා දැන් අරගොල්ලෝ රෑ 12ක වෙනකන් හරි ගොල්ලන් වැඩේ කරනවා. එතකොට ඒගොල්ලෝ ලැබිය යුතු දේ ලබන්නේ කළ යුතු දේ කරනවද නැද්ද? කරනවා. අන්න මේ පතන් නැති කිගිලි වගේ ඒගොල්ලෝ ඉදි කරනවා. ඊට පස්සේ දැන් අපේ අය හතර කඩේ වුණාලා නාට්‍ය බල බල හිටින් ඉන්න කඩේ පවත්වාගෙන යන්න බැරි වුණාට පස්සේ කඩේ විකුණන්න බෝඩ් එකක් දැම්මම කවුද ගන්නෙ? ඇයි අර රෑ 10 12 වෙනකන් අරගෙන ඉඳලා ඒගොල්ලන්ට එකතු වෙච්ච ආර්ථිකයක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ කඩේත් ගන්නවා. ඊට පස්සේ අපිට හන්දිය තොරණක් ගහගන්න බෑ විසක් එකට. ඇයි හේතුව? වෙළඳ සංගමෙන් කරපු තොරණට වෙලෙන්දු ප්‍රමාණය ටික ටික ටික ටික අඩු වෙලා ගියා. දැන් ලංකාවේ තොරන් අඩුයි. එසක් එකට. ඉතින් එහෙම වුණාට පස්සේ පින්වත්නි මේකෙදි පේනවා අපිට එහෙනම් පැහැදිලිවම තේරෙනවා සීවලී පින්තූර ලාපින් බුදලා ඉන්න ඕනේද නැද්ද? ඈ මොකද හතට කඩේ වහන්නේ බය නැතුව ගෙදර ලාපින් බුද්දා ඉන්නවනේ. ඇයි ඉන්නවනම් සරුයි ලැබෙනවා. එකයි අපිට ඇවිල්ලා තියෙන මේ මානසිකත්වෙ තියෙන දැනුම් පිදුම් කරන දේවල් අතරට ආපු මේ අනර්ථකාරී දේවල් ටිකක් හිඳයි ඕක චුට්ටක් ඔබට මතක් කළේ පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ප්‍රඥාවෙන් නුවණින් විමසලා දෙයක් කරනවා නම් ඒ දේ හරියට තේරුම් අරගෙන හැම දිනාටම කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ආශිර්වාද කරනවා ඔබ හැම දිනාම පින්වත්නි තමන්ගේ චෛත්‍ය වහන්සේ ළඟට බුදු පිළිම වහන්සේ ළඟට බෝධි වහන්සේ ළඟට වඳින්න පුදන්න ගියාට පස්සේ එහෙනම් එතන තමන් අතින් අනර්ථ දෙයක්, අනවශ්‍ය දෙයක් සිදු නොවෙන්න එක දෙයයි කරන්න ලොකු දේවල් මම කියන්නේ නෑ. එකම එක දෙයක් කරන්න ඔබ අතින් වැරදි දෙයක් වෙන්නේම නෑ ස්ථිරයි. මොකද කළ යුතු එකම දේ. මේ ඉන්නේ මෙතන ජීවමාන සුරජන. ඒ සිතුවිල්ල ඇති කරගන්න වැරදි දෙයක් වෙන්නේම නෑ. බෝධි පූජාවක් කරන්නේ කොහොමද කියලා අපෙන් ඇවිල්ලා අහන්න දෙයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඔබේ ගෙදරට වැඩියා නම් ඔබ කොහොමද උන්වහන්සේට පූජාවක් කරන්නේ වන්දනාවක් කරන්නේ ඕක අලපු ගෙදරින් අහන්න ඕනේද? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තටම තමන්ගේ ගෙදරට වැඩියා නම් තමන් කොහොමද උපස්ථාන කරන්නේ කියන හැඟීමෙන් ඔබ ඔබේ ගෙදර තියෙන පිළිමෙට වදින්න. එතකොට පින්වත්නි ඔබ වෙනදාට වඩා ගෞරවයෙන් කරනවා. දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ අභියස මේ විහාරස්ථානයේ තියලා තියෙන මල් ආසනේ දැක්කට පස්සේ හරි සතුටු හිතෙනවා. එයි ඒක ඊටාම පිළිවෙලකට මල් ටික තැම්පත් කරලා තියෙනවා පෑන් භාජනත් එක්ක. ඇත්තරම මෙතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් උන්වහන්සේ අපේස මේ විදිහට අපිට ගෞරවයෙන් පූජා කරන්න පුළුවන් වෙලද? පුළුවන්. හැබැයි අපි සමහර කරන දේවල් දැන් ඔබේ ගෙදර සමහරවල් පින්වත්නි පෑන් වීදුරුව මම මේක උදාහරණයක් කියන පෑන් වීදුරුව අන්තිමට හේතුව දවස කවද්ද කියලා හෙවොත් මතක නැහැ කියන උත්තරේ නෑ ඉන්නවද මෙතන? පිළිමේ ළඟ පැන් ටික තියෙන වීදුරුව අන්තිමට හේතුව කවද්ද කියන්නේ මතක නැහැ කියන ඇත් ඉන්නවා සෙවල බැදිච්ච වීදුරුව තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වයින අපි එහෙම වීදුරුවක තියයිද පැන් එක? නෑ. අන්න ඒකයි මම කියේ වැරදි වෙන්නෙම නෑ අර අදහස ඇති කරගත්තොත්. කේල් ගෙඩියක් තියෙනකොට කේල් ගෙඩියෙන් කෑල්ලක් විතරක් කපලා තියන්නේ නෑ. ඇත්තටම උන්වහන්සේ ඉන්නවා කියලා හිතුවා. ඇයි කෙහෙල් ගෙඩියම තියන්න හිත දෙන්නේ නැහැ. විසි කරනවනේ පස්සේ. පාන් ගෙඩියෙන් පාන් අර අයිනම වාටි කියලා කපලා තියෙනවා. විසි කරන හින්දාවින්වත්. එතකොට මේ විසි කරනවා කියන හැඟීම ඔක්කොම ආවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම නැති හින්දාද නැද්ද? නැති හින්දා. එහෙනම් ඔබට එතන පිරිසිදුව තියාගෙන පිරිසිදු වන්දනා කළා මේ අරමුණ නැති හිත ඇති කරගත්තොත් මම එක දෙයක් දන්නවා ස්ථිරවම බාහිර ටිකක් පිරිසිදුයි මනසේ හිතන විදිහත් පිරිසිදුයි දෙපැත්තම පිරිසිදු කරගන්න නම් ඔබ කාලිංග බෝධිජාතකයේ කියපු ආකාරයට මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියා උන්වහන්සේ අභියසයි මම මේ ඉන්නේ උන්වහන්සේටයි මම මේ පූජාව කරන්නේ උන්වහන්සේටයි මම මේ වන්දනා කරන්නේ කියන හිත ඇති කරගෙන සියලු දෙනා චෛත්‍ය වහන්සේ අභියස ශාරීරික චෛත්‍ය වහන්සේ අභියස වඳින්න පාරිභෝගික පාරිභෝගික චෛත්‍ය වහන්සේ අභියස වඳින්න උද්දේශික චෛත්‍ය වහන්සේ අපි වන්දනා කරන්නේ බුදු පිළිම වහන්සේට නාමයෙන් පරිබාහිරව ලාපින් බුද්ධ වගේ තව මොනවා හරි ඉස්සරහට එනවනම් මොකද එහෙම කියන්නේ මෙඩිසින් බුද්ධ කියලා හිකුත් අලුතෙන් හදලා තියෙන හින්දා මෙඩිසින් බුද්ධ කියලා ඒකේ මොකද්ද කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාවක් එකතු කරලා පල්ලියේ ගීතිකා ටිකක් සම්බන්ධ කරලා අමුතුම එකක් හදලා තියෙන එක නම මෙඩිසින් බුද්ධ ඉතින් ඒක තව වනිගරත්න නැහැ කරපු වැඩ ඒතර ඒ වගේ එක එක බුද්ධ කියන නම පාවිච්චි කරලා අනවශ්‍ය දෙයක් ඉදිරියට ආවොත් එවැනි දෙයකදීත් ඔබ මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මම වඳින්න මට මොකටද පිළිමයක් තියෙන්නේ කියන අරමුණ නිවැරදිව තේරුම් අරගෙන ඉන්න එක උපකාරී වෙන හින්දා සියලු දෙනා අවබෝධයෙන් මේ කටයුතු වන්දනාමාන කටයුතු සිද්ධ කරගන්න ඒ සිද්ධ කරගෙන තමන් රැස් කරගන්නා පින තමන්ගේ ඉෂ්ඨකාන්ත දෙවියන්ට අනුමෝදන් කරන්න ඔබට ඒකාන්තයෙන්ම දෙවියන්ගේ පිහිට රැකවරණයක් සැලසෙනවා ඒක ස්ථිර සියලු දෙනාට අපි මේ වෙලාවේදී අවබෝධය ඇති කර ගැනීම සඳහා කරුණු කාරණා සරල කරුණු කාරණා ටිකක් මතක් කළේ හැබැයි පින්වත්නි මේ සරල කරුණු අභියස ලොකු ගැඹුරක් තියෙන දෙයක් තියෙනවා කියලා ඔබට තේරෙයි කියපු ආකාරයටම හිත ඇති කරගෙන ඔය කියපු පෝජනීය තැන් වලට ගියොත් එතකොට ඔබට තේරෙයි මනස තුළ ඇති වෙන සතුට, ශාන්තිය, සැනසෙල්ලත් එක්ක මේ කියපු කතාවේ සරල බවකුත් නෑ නේද කියන එක. ඔබ හැම දිනාටම උතුම් පින් රැස් කරගන්න ශ්‍රාවකයෙක් වඩපත් වෙන වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේදී පින්වත්නි අපි මේ ධර්ම දේශනාව පවත්වද්දී දායකත්ව ධර්ම ඊතන සතුටින් අතුල වීරසිංහ මහත්මයා විසින් ඉතින් විශේෂ අරමුණ තමයි අපි මේ ධර්ම දේශනා පැවැත්වීමේදී අපේ රටේ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා මේ පරිලෝකීය ආදරණීය රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නට ඒ රණවිරුවන් වෙනුවෙන් අපි දින ගණනාවක් දැන් ධර්ම දේශන පැවැත්වුව මේ රටේ ඒ රණවිරුවන්ට අද දවසෙත් අපි රැස් කරගත්ත පින් බලෙන් පින් අනුමෝදන් කරනවා ජීවිත පරිත්‍යාග කොට මේ පරලෝකයේ සියලු රණවිරෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු රණවිරෝ පරලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියලා. රැස් කරගත්ත මේ සෑම පිනක්ම අපිට පින්වත්නි වැරදෙන තැන් පෙන්වලා දීලා අපේ රටේ අඳුර ඇති තැන්වලට ආලෝකය උදා කරන්නට බෞද්ධයා අඳුරෙන් එළියට ගන්නට පහළ වෙච්ච පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ නිසා පැවිදි වෙන්න හිතක් ඇති වෙලා මේ ශාසනයේ මහානෙච්ච ස්වාමීන් වහන්සේලා බොහෝම මුණ ගැහෙලා තියෙනවා පින්වත්නි. ඒ ස්වාමීන් වහන්සේලා අතර මට මුණ ගැහිච්ච තව එක්කෙනෙක් තමයි මම. මොකද ස්වාමීන් වහන්සේගේ අපවත් වීමේ ආදාහනේ දවසේ තමයි අපිට මට පවා සිත ඇතුළේ උන්වහන්සේ වෙනුවෙන් මේ රටේ තව දහස් ගාණක් සංඝයා බිහි වෙන්න ඕනේ කියලා. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ කරපු සේවයේ අල්ප මාත්‍රයක් හරි කරන්න නම් ඒ තව බොහෝ සංඝහන්සලා බිහි වෙන්න ඕනේ කියලා හිතන වගේම පින්වත්නි මට මගේ පැවිදි ජීවිතයේදී සංඝහන්සලා 100නමකට වැඩිය හම්බෙලා තියෙනවා. උන්වහන්සේ නිසා මහානවිනි හිතාවු අය. ඒ නිසා ඒ සියලු ස්වාමීන් වහන්සේලා බිහි කරපු රටට යම්කිසි සත්‍ය දැනගත්තු ශ්‍රාවක පිරිසක් දී කරගපු මේ පූජනීය ගංගොඩින සෝම් ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා අපි මේ රැස් කරගත්තු පින් බලෙන් ස්වාමීන් වහන්සේටත් පරලෝ සැනසෙල්ලම සතුට මුදා වේවා ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වහවහාම ඉක්මන් කරගන්න මේ පිනත් උපකාරී වේවා කියලා සාදුකාරය අපි රැස් කරගත්තු මේ සියලුම පින් පින්වත්නි පින්කන්ති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියන්නේ. මේ විහාරස්ථානයේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සියලුම වැඩ සිටින මහා සංඝරත්නයේ නවීන මේ පරිලෝකීය සියලු ඥාතීන්ට ඒ වගේම මඩිය පඤ්ඤාසීය මේ මහා බුද්ධ පුත්‍ර මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට උපවත් යොදාළ සියලු මහා සංඝ රත්නයන් සිහි කරනවා. ඔබ හැම දිනාගේ නමින් මිය පරලෝකයේ සසරගත සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු ඥාතියොත් මේ පින් බලෙන් පරලෝක සැනසෙත්වා කියලා සාදුතිය. රණවිරුවන් අතර පින්වත්නි සුජීවත්ව වාසය කරන පිරිසක් ඉන්නවා ඒත් අපි වෙනුවෙන් තමන්ගේ කයේ මුළු ජීවිත පරිත්‍යාගයක් සිදු නොවුනත් අංගපසක දන් දුන්න කාය පරිත්‍යාග කරපු රණවිරුවන් බොහෝ ඉන්නවා. ඒ රණවිරුවන් ආබාධිත ඒ සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු ආබාධිත රණවිරුවන්ට පවුල්වල සැමට මිය පරලෝකීය රණවිරුවන්ගේ පවුල්වල සැමට මේ පින් බලෙන් සුවපත් භාවයේ නිදුක් නිරෝගී සුව දිගාසිරම සැලසේවා කියලා සාදු කියනවා. ධර්ම දේශනාව සඳහා දායකත්වගෙන කටයුතු කිරීමේදී අපිට වැඩම කිරීම ආදී සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ ලංකා මේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආදී ආරක්ෂක අංශවල සේවයේ නියුතුව සිට අද ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න සියලු දෙනා ඒ සංවිධාන විසින් ඉතින් මේ පින්වතුන් ඇතුළු කොට මේ ධර්ම දේශනාව අද මෙතන පවත්වන්නට මේ විහාරස්ථානයේ දායක සභාවේ සියලු පින්වතුන් ඇතුළු කොට බොහෝ දෙනා පින්වත්නි උදව් උපකාර කරනවා වචනයකින් හෝ අද දවසේ උදව් උපකාර කරපු යම්තා පිරිසක් ඇතනම් ඒ හැමට මේ පින් හේතු වේවා අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බොහෝ දුර බැහැර සිට පවා මෙතනට පැමිණි ඔබ හැම දිනෙකටම මේ පින්